අවසරයි කෞරණීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි දවසේ ධර්ම දේශනාවට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ මේ ශාසිරුන් දෙනා පහසුන් වාඩි වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ විඤ්ඤාතා විඤ්ඤාතබ්බං නමඤ්ඤති අවිඤ්ඤාතං නමඤ්ඤති විඤ්ඤාතබ්බං නමඤ්ඤති විඤ්ඤාතාරං නමඤ්ඤති ඉතිකෝ භික්ඛවේ තථාගතෝ ditta sutamuta විඤ්ඤාතේසු තාදී ඒව තාදී තීති සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අටිනා සූත්‍රයක් වන මේ කාලකාරාම සූත්‍රය ඉදිරියෙන් තියාගෙන පවත්වාගෙන යන ලබන ධර්මදේශනා මාලාවද පස්වෙනි අංකයටයි මේ මුලපිරුවේ ඒ සඳහා ඉදිරිපත් කරගත්තී අපි ඊයේ ඉදිරිපත් කරගත්ත පාඨෙමයි උද්ෘතෙමයි ඒකේ සරුවචන් වහන්සේ විසින් තථාගත කෙනෙකුගේ ඒ නොසලෙන බව, තාදි ගුණය, මත අකම්පිත බව විස්තර කරනවා. එයාගේ ඇසීම්, දැකීම්, විඳීම් සහ හඳුනා ගැනීම මතින්. ඉතින් එහිලා ඒ හඳුනා ගැනීම නැත්නම් විඥාතය සම්බන්ධ කරගෙනයි මේ අද දවසේ ඒ පාඩය සංග්‍රහ වෙලා තියෙන රචනා වෙලා තියෙන. ඉති විඤ්ඤාතා විඤ්ඤාතබ්බන්න මඤ්ඤති යමක් අපි තමන්ගේ අස්පනා පිට දැන ගැනීමක් දැන ගැනීමක් වෙනවා නම් එයින් ඊට වැඩිය ශ්‍රේෂ්ඨ වූ අස්පනා පිට තමන් දකින්න දේට වැඩිය ශ්‍රේෂ්ඨ වූ වෙන ලබාගත යුතු දැනුමක් මේ ලෝකයේ ඇතයි කියලා කවදාකවත් හැඟීමක් ඇති කරගන්නේ නැහැ ඒ తాදී පුද්ගලයා. ඒ මොකද තාදී පුද්ගලයා උත්සාහ කරන්නේ හැකේ තාක්තරට ඇති හැටිය දැකීමටයි. යථා භූත ඥාන දර්ශනය කියලත් මේකට කියනවා. ඉතින් ඇති හැටිය Tamanට ඉදිරිපත් වෙන එක තිබියදී මීට වැඩිය යමක් මීට වැඩිය ශ්‍රේෂ්ඨ යමක් ආයතවත් ඇතයි කියලා කවදාකවත් හිතන්නේ අතීතයේ වෙච්ච දෙයක් හෝ වෙන්න තියෙන දෙයක් හෝ වෙන තැනක මේ වෙලාව වෙන දෙයක් හෝ වෙන කෙනෙක් මේ වෙලාව විඳින දෙයක් හෝ කවදාකවත් දත යුත්තක් මේ Tamanට පේන ඉදිරිපත් වෙන සංසිද්ධියට එහා හිතන්නේ. එහා මඤ්ඤණා කරන්නේ. එහා මේට වැඩිය මේ දකින්න දෙයට මේ අස්පනා අපිට Taman දකින්න දෙයට වැඩිය වෙන වටිනා දෙයක් ඇතයි කියලා තණ්හාවක් ඇති කරන්නේ. ඒ වගේම සසඳන්න යන්නේ නැහැ. මම මේ දැන් අත්දකින්න දෙයට වැඩිය හොඳ නරක දේවල්, වඩා හොඳ දේවල් වඩා නරක දේවල් වෙන වෙන තැන්වල වෙනවා ඇති. ඒවා මට දැනගන්න හම්බ වෙන්න ඕනේ දැනගන්න හම්බුන්නේ නැහැ නේ ආදි වශයෙන් කිසිම මඤ්ඤණා කිරීමක් නැහැ. ඒ වගේම ඒක දැනගත්ත එකක් මේ මම කියා ගන්න යන්නෙත් නේ. ඒ නිසා මේ අස්පනා අපිට පේන දේ තමයි මේ තාදී ලක්ෂණයට පදනම වෙන්නේ. එයින් පිට දේවල් හිතන එක තමයි මඤ්ඤණා කරනවා කියලා කියන්නේ. නිසා විඤ්ඤාතා විඤ්ඤාතබ්බන්න මඤ්ඤති මේ දැනගැනීමෙන් තොර දැනගත යුතු දැනුමක්. නෑයි කියලායි මේක සාමාන්‍යයෙන් මේ පාලිය සිංහලට පරිවර්තනය කරන්නේ අවිඤ්ඤාතං නමඤ්ඤති ඒ දැනගත් දැන් තමන් ඉදිරිපත් වෙන අපි තිනදී ප්‍රතික්ෂේප කරන්න හෝ ඒකට එළඹී වාසය කරන්න උත්සාහ කරන්නෙත් නෑ මුළු හදින්ම gediye පිටින්ම ඉදිරිපත් වෙච්ච දේ දැනගන්න. ඒක දැනගත්තේ නැති බවක් හැඟෙන්නේ නෑ මොකද ඒකට නිගරු කරන්නේ. ඒක තීදි වෙන එකක් බලන්න යන්නේත් නැහැ. ඒක නිසා වර්තමානයේ විඥාණයට ඒ විඥාණයේ පිටුබිමක් තියෙනවනම් ඒක දැනගත්තේ නැහැ කියලා පශ්චාත්තාපයක් වෙන්නේ නැහැ. මොකද හැම වෙලාවෙම එළඹ තියෙන හිත. වර්තමානට එළඹ තියෙන නිසා දැනගත් දැන නොගත් බවක් පිළිබඳ හැඟීමක් අගේ කරන්නේත් නැහැ. ඊට වගේම මේ වර්තමානයේ හිත පවත්නකොට Tamanට වැටෙන දෙයට එහා වෙනත් දත යුත්තක් ඇතයි කියලා අවම කවදාකවත් මේ යථාභූත ඥාණයට මේ තාදී බවට නිග්‍රහ කරන්නේ නැහැ. මින් එහා දත යුත්තක් ඇති මොකක් හරි මේකේ গুপ্ত දෙයක් ඇති මොකක් හරි මේකේ සමීකරණයක් ඇති මොකක් හරි මේකේ ගූඪ දෙයක් ඇති කියලා කවදාකවත් නෑ අස්පනා අපිට පේන දෙයමයි ඒක මේ දැනගත යුත්තක් ගැන කල්පනා කරන මේ තමයි මේ ඉස්සරහට ඇවිල්ලා තියෙන එක තමයි. ඒ වගේ දැනගත් කෙනෙක් පිළිබඳව කල්පනා කරන්නේත් නැහැ මමයි මේ වර්තමානයේ තෙලඹිච්ච දේ හරියටම දන්නේ කාගේ කරණ දන්නේ ඒක මම විසින් මේ ඇති කරගත්ත ಗುಣ කදම්බයක් මේක ආඩම්බරේ මටමයි මමයි මේකේ දක්ෂ කියලා ඒ වර්තමාන ඉලෙම්බසිටි සංසිද්ධියට ඉලෙම්බසිටි කෙනෙක් වශයෙන් තමා නියෝජිතෙක් වශයෙන් ගන්නෙත් නැහැ. ඉතින් මේක අර සත්‍ය පිළිබඳ මූලික එළඹ සිටි සිටිය සිහිය නැත්නම් අප්‍රමාදය එහෙම නැත්නම් උද්‍යෝගිමත් බව ඇති කෙනෙකුට එච්චරම අමාරු නෑ තේරුම් ගන්න මේ මොකද මුලින් ඉඳලම අපි සත්‍ය නිර්වචනය කරනකොට එළඹිච්ච දෙයට වර්තමානයට එළඹ වාසය කිරීමත් ඒ වගේම ඒක පිළිබඳව තාරාතිරමක් බලන්නේ නැතුව පැමිණි දේ පැමිණි ආකාරයට පිළිගැනීම සතිය උගන්වනකොටම හඳුන්වා දෙනකොටම ගන්න නිසා මේකත් යම් ආකාරයකින් බලනකොට දිඨය ගත්තත් ඒ කියන්නේ දකින්න දේ දැක්කත් දකින්න දේෙන් එහා වෙන දකින්න දෙයක් ලෝකේ ඇත්තේ නැහැ. ඒ වගේම සුතේ ගත්තත් මුතේ ගත්තත් විඤ්ඤාතේ ගත්තත් මේ ඉදිරිපත් වෙන්නේ ඉදිරිපත් වෙන්න ඕන දේ තමයි ඊට වඩා හොඳ එකක් ඇති නැත්නම් මම මේක අනේ මේක මට ආපු වෙලාවේදී මට මේක දැක ගන්න බැරි වුණා කියලා පශ්චාත්තාපයකුත් නැහැ මොකද සතිය එළඹිලා තියෙනවා මේක දැකගත්ත මම මේකට නම්බුකාරයි මේක ඥානෙ මගේ කියලා එහෙම ගන්නෙත් නැහැ ආන්නේ විදිහට කරගෙන යනකොට සතියට හිත නොයොදාපු එහෙම නැත්නම් සතිපට්ඨානෙ දන්නේ නැති කෙනාට මහ බයක් ඇති වෙනවා මේ අපි කොහොමද මේ පෘථග්ජන භූමියේ ඉඳගෙන මේ තාදී වූ තථාගත වූ රහතන් වහන්සේ කෙනෙක් එක ගලපන්නේ සංසන්දනය කරන්න අපිට පුළුවන් වෙයිද මේ ජීවිතේ එවැනි මානසිකත්වයක් ඇති කරගන්න නැත්නම් එවැනි ධෛර්යයක් ඇති කරගන්න කියලා. නමුත් සතිය පිළිබඳව සතිපට්ඨානය පිළිබඳව උත්සාහ කරපු කෙනෙකුට මේ කියන එකේ ලේස මාත්‍ර වටහා ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා මේ විඥාණය කියන මේ දැන ගැනීම සම්බන්ධ වෙනකොට ගොඩක් වෙලාවට ඒ පුද්ගලයාට කායනුපස්සනාවෙන් නැත්නම් රූප ධර්ම සම්බන්ධයෙන් ලබන ලද සතිය සමාධිය තියෙනවා නම් බොහෝ විට වැඩ කරන්න සිද්ධ වෙන්නේ මේ විඥානස්කන්ධයේදී නාම ධර්මත් එක්ක. විඥානේ රූප ධර්මයකට සම්බන්ධ නැහැ කියන හදනව නෙවෙයි. නමුත් රූප ධර්ම කායනුපස්සනාව නැත්නම් ආනපන සතිය එහෙම නැත්නම් පිම්බි මැකිලි මෙහෙම නැත්තම් සක්මනක පාවිච්චි කරපෙන්නාට ඉන් ඉහාට තියෙන නාම ධර්මත් එක්ක වැඩ කරන්න ගියාම හිත බොහෝ විට පවතින්නේ හුදු සංඥා මට්ටමක නැත්තම් හුදු වේදනා මට්ටමක නැත්තම් සංඥා වේදනා කියන චිත්ත සංඛාර මට්ටමේ. අන්නේ චිත්ත සංඛාර මට්ටමේ භාවනාව යනකොට ඒක බලන අත්දකින භාවනා කරන කෙනාටම තේන්නේ මනසමයි වැඩ කරන්නේ. මනෝමයයි. ඒක නිසාම මනෝ පුබ්බංගමා ධම්මා මනෝසෙට්ඨා මනෝමයා කියන ඒ <clears throat> අර්ථය ධම්මපදේ පළවෙනිම ගාථාවේ තියෙන අර්ථය භාවනා ගැඹුරට ගිහිල්ලා අපේ සාමාන්‍ය වචනෙන් කියනවා නම් ආනාපානේ සම්තිමටම ගෙවිලා ගියාට පස්සේ හිත පවතින්නේ සම්පූර්ණ ඔය වේදනා සංඥා එහෙම නැත්නම් සතිපට්ඨාන සූත්‍රයේ සම්බන්ධ කරලා ගත්තොත් ධර්මතාහිත දිගේ ධර්ම මේ ධර්මානුපස්සනාවයි. ඉතින් මේ ධම්මානුපස්සනාව විශේෂයි අර විදිහේ తాදී ගුණයකට උත්සාහ කරන తాදී ගුණයක් අගය කරන කායනපසන හොඳට සතිය වඩාගත්ත කෙනා ඒ මතුවෙන ධර්මතාදිගෙයි කල යුතු භාවනාව කල යුතු අවතුම් පැවතුම් ධම්මනපසන කොටසේ සතිපට්ඨානේ ලස්සන සරුවත් යන විස්තර කරනවා ඒ විස්තරය ඒ කාන්තේ ඕනම කෙනෙක් පිළිගන්නවා සුද්ධ විපස්සනාවක් තියෙන කියලා. ඒකෙදි කොච්චර මේ ධර්මතා විශේෂෙහි සංස්කාර විශේෂෙහි මතුවෙනා වූ සංසිද්ධිය විශේෂෙහි තාරාතිරමක් නොබලන සුළුද කියනවා නම් ඒ ධම්මානුපස්සන කොටසට යනකොට නීවරණ ධර්ම සහ බොජ්ජංග ධර්ම සමලේ සමලෙස සලකනවා. දෙකම නාම ධර්ම වශයෙන් බොජ්ජම්බ පටන් අරගන්නේ නීවරණ පබ්බේ. ඊට පස්සේ සත්‍ය පබ්බ, බොජ්ජංග පබ්බ කියලා ඔක්කොම ධර්ම විතරයි. ඒක ඉස්සර ඔච්චර කල් නීවරණ ගැන අධර්මනේ දැන් නෑ. ඒක ධර්ම වෙලා. ඒ වගේම බොජ්ජංග දිහාත් බලන්නේ නීවරණ දිහා බලන බැල්මයි. ඉතින් ඒක විස්තර කරනකොට ඒ ඉති ඉසල චිත්තානුපස්සනාවේදී uppannam kama vitakkam uppannam මේ ව්‍යාපාද විතක්කන් ආදි වශයෙන් එක තාලයක් තියෙනවා ඊට පස්සේ විපස්සනාවේදී මේ නීවරණ ධර්ම දිහා බලනකොට මේ తాදී ගුණය නැත්තම් ඇති කරලා ඇත්තම් ඒක ගරු කරගෙන තමයි යන්නේ. එතකොට යෝගාවචරයට මේ තමන්ගේ පෞද්ගලික මනස හරහා ඉස්ටි වේවා පුරුෂ වේවා පැවිදි වේවා උපවිදි වේවායි පෞද්ගලික මනස හරහා ඒ බොජ්ජංග මට්ටමට ධර්මානුපස්සනාවට යනකොට ඒ තාදී ගුණය නිසා මේ එක එක නීවරණ ධර්මයක් විශේෂයි වෙන වෙනම භාවනා කරමින් එනේන වේලාවට ඒක භාවනා කරමින් මනුස්ස හිතක කොහොමද මේ ධර්මතා කොහොමද මේ චිත්ත නියාමයේ වැඩ කරන්නේ කියන එකට සම්පූර්ණ සුද්ධ පිවිසුමක් ලබා ගන්න. හැබැයි මේ මට්ටමට නීවරණ විශේෂයි බය නැතුව සුහුදු ආධ්‍යාත්මික ගවේෂණයක් වගේ යන්න නම් අර කලින් කියා පිටිට හොඳට කායනපසනාවේ ධූර වෙන්න ඕනේ. ඒ වගේම සත්‍ය පිළිබඳව හොඳ අත්දැකීම් සහිත වෙන්න ඕනේ. ඒ වගේම මේ නොසැලෙන කතිය, අකම්පියතාවය, තාදී ගුණය සර්වච්ඡ දේශනා ඉතාම වැදගත් එකක් විදිහට පිළිගන්නත් වෙනවා. එහෙම නැත්නම් අඩු ගානේ සූත්‍රමේ වශයෙන් හෝ ඒ නීවරණ ධර්ම පිළිබඳව කියලා ඇති කොටස් පිළිබඳ සැක පහළ වෙනවා. ඒ නිසා එක එක නීවරණ ධර්මයක් පිළිබඳව නීවරණ පබ්බේ ගත්තොත් ਸਰවත්‍යංශේ සඳහන් කරන්නේ සම්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දං අච්චිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝදි පජානා. තමන් භාවනා කරගෙන යනකොට ආනාපාන සතිය තිබුණත් ඒකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි හිතමු හොඳටම ඒ ආනාපාන නිමිත්ත ගෙවිලා හොඳ විවේක ස්ථානක ඉන්නවා. එහෙම නැත්නම් නිමිති ගෙවිලා ඉඩ පාඩු තැනකට වෙලා ඉන්නවා. එහෙම ඉන්නකොට තමන්ට හුරු වෙනකොට ඒ தත්ත්වය හුරු වෙනකොට ඇත්තටම කිව්වට ඔය ආනාපානේ ගෙවිලම නෑ. ඒක ලීන භාවයටපත් වෙලා සංගවිගෙන කොනක ඉන්න බවත් වැටහෙන්න ඉඩ තියෙනවා. වරින් වර එනවා වරින් වර යනවා. ඒ කියන්නේ හොඳටම දන්නවා මේ ඇඟ කය මැරිලා නෑ. හුස්ම ගන්නේ නෝ. නමුත් ඒක ස්පර්ශයක් දෙන්න තරම් ගොරෝසු ස්පර්ශයක් දෙන තරම් නැති නිසා ආනාපානෙත් තියෙනවා. ඒ වගේම පිට බාහිරේ තියෙන ශබ්දත් අර හොඳට ඒ විවේකයට හිත පුරුදු වෙනකොට මතුවලා තියෙනවා. නමුත් ඒවා Tamanට ආමන්ත්‍රණය කරන්න තිබුව හොඳටම දන්නවා. ඒවයි බාහිරේ පරිසර ශබ්ද. ඒ වගේම කයක් තියෙන බවට කයේ සංඥාවල් තියෙනවා, වේදනා දැනෙනවා. එකක්වත් නොදැරි හැකි මට්ටමේ නෑ. ඒ ඇවිල්ලා අවධානය ගන්න දඟලනවා නමුත් දැඩි හැකි මට්ටමේ තියෙන්නේ. ඒ වගේම හිතවිලි වගේක් එනවා. හොඳට බලන්න හිටියොත් ඒ හිතවිලි කිසිසේත්ම අයිතිකාරයක් නැති හිතවිලි. උහි අර පාළුවට ගලන හිතවිලි. ආනිවදියා බලන ඉන්නකොට මේ යෝගාවචරයට මේ යන සංසිද්ධිය දිහා අර දැනෙන ස්පාසුව නිසා අර දැනෙන කයේ තියෙන පොප් වෙන ගතිය පොබ වෙන ගතිය නිසා සමහර විටක කාමච්ඡන්ද හිතවිලි නැත්තම් හිත කාමච්ඡන්දේ දිහාට යන්න ඉඩ තියෙනවා. එහෙම නැතුව මේ කාමභෝගී වෙලා රූප බලමින් සද්ධාමෙන් ගොරෝසුට හැසිරෙනව නෙවෙයි. නමුත් හිතට එන අර සියුම් සංඥා හරහා අර තිබුණු කාම රාග අනුසය නැගිටින්න ඉඩ තියෙනවා. නැගිට්ටොත් කාමච්ඡන්දය ඒතකොට යෝගාවචරය හොඳට දැනගන්නවා. මගේ හිතේ දැන් තියෙන මේ වාතාවරණීය කාමච්ඡන්දයයි. සන්තංගෝ අජ්ජත්තං කාමච්ඡන්දං සම්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. එතකොට මේ යෝගාවචරයට අසුද්ධ අවස්ථාවක් ලැබෙනවා දැන් ආශාව පහළ වෙලා. ඒ නැත්නම් සමාහලට කයින් එන වේදනා බොහෝමත්ම සුවයලවන සුළු ගතිය. එහෙම නැත්නම් හිතට දැනෙන මේ ස්පාසුව, හිතට දැනෙන මේ විවේකය, හිතට දැනෙන මේ උදේකලා බව, හිතට බැවෙන මේ විස්්‍රාම ගතිය මොනම දෙයක්වත් දීලා ගන්න බැරි තරම් ලොකු සැපයක් නිර්ආමිෂ සැපයක්. ඉතින් මේ අර අර කෙලස් බරිතව හිත හිත මේක කාමරාගේ වශයෙන් හිත කුප්පල ගන්න ඉඩ තියෙනවා. කය කුප්පල ගන්න ඉඩ තියෙනවා. ඒක කවදාකවත් යෝගාවචරය බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වගේම මෙච්චර උසස් මට්ටමකදී කායන පසනා වේදනාන පසනා චිත්තාන පසලා ගෙවලා මේ වෙලාවේ කාමච්ඡන්දේ ඉන්න පුළුවන්ද කියලා හිතා ගන්න බෑ. නමුත් කොච්චර දෝ එනවා. එතකොට මේ යෝගාවචරයට හොඳටම ආරාධනා කරනවා බුදුහාමුදුරුවෝ මේ බණින් සැලෙන්න එපා. ඒකෙන් මේ ඇයි මෙහෙම වෙන්නේ කියලා ප්‍රපංච කරන්න යන්න එපා. හොඳට දැනගන්න ඕන්න මගේ సంతානේ දැන් කාමච්ඡන්දේ තියෙනවා කියලා. ඉතින් ඒ දැන්ත මගේ సంతානේ කාමච්ඡන්දේ තියේදී කාමච්ඡන්දේ තියෙනවා කියලා දැන ගැනීම අකුසලයක් නෙවෙයි. එච්චරයි මේකෙදී අපිට ඒ තාදී ගුණය හරහා Tamanට මේ නරක දෙයින් ලැබිය හැකි සුබ දර්ශනය තමයි හොඳට කාමච්ඡන්දේ හිතේ ක්‍රියාත්මක වෙද්දී මේ තියෙන කාමච්ඡන්දය කියලා දැන ගැනීම අකුසලයක්වත් වැරද්දක්වත් අවසනාවක් නෙමෙයි ඇත්තටම ධම්මානුපස්සනාව. බුදුහාමුදුරගේ ශ්‍රීමුක පාඨයක්. සම්තිමේ අජ්ජත්තං කාමච්ඡන්ද සම්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝච පජානා. ඒකට යෝගාචර හොඳට තේරුම් ගන්න පුළුවන් මේ කාමච්ඡන්දේ තියෙන මේක ව්‍යාපාද නෙවෙයි මට නිදිමතක් නෑ නිදිමතක් නෙවෙයි එහෙම නැත්නම් අතීත පශ්චාත්තාපෝ අනාගත සැලසුම් කියන උද්දච්ච කුච්චත් නෙවෙයි ඒ වගේම සැකේකුත් නෑ සැකේ කියන්නේ මේ මෙච්චර පිරිසුදු ඉතර කාමච්ඡන්දේ ආවේයයි කියලා සැකයක් ඇත්තෙත් නෑ මේ කාමච්ඡන්දේ ව්‍යාපාදේ වෙන්කොල හතර ගන්න බැරි තරම් අන්දබන්ද කමකුත් නෑ හොඳ පිරිසිදුව දන දැන් කාමච්ඡන්දේ තියෙනවා ඒක ඇත්තට නිසක බවට හොඳම සාක්ෂියක්. ඒ වගේම කාමච්ඡන් දිනනකොට හොඳට භාවනා කරන කෙනෙකුට කද්දාකවත් නිින්දක් එන්නේ නැහැ. නිින්ද කඩලා යනවා. ඒ වගේම අතීත පශ්චාත්තාප අනාගත සැලසුම් මොකකටද යන්නේ? මේ කාමච්ඡන්ද හිත අල්ලලා තියෙන්නේ. ඒ වගේම ගැටුමකුත් නැහැ. ඉතින් ඒකෝට මේ කාමච්ඡන්දය ඇවිල්ලා හිතේ වැඩ කරනකොට යාගේ රසය තේරෙනවා. යා වෙන්කොල්ල හඳුව ගන්න පුළුවන්. ඉතින් යෝගාවචරයා තාදී නොවේයි නම් අකම්පිය නොවේ නම් යෝගාචර හුඟක් වෙලට පැකිලෙන් ඉඳ තිනවා මේක මේ විදිහට කාමච්ඡන්දේ කාමච්ඡන්දේ වශයෙන් අවබෝධ කිරීම මවන්නේකට ගැළපෙනවා මවන්නේකට සුදුසුද කියලා මේකට නිකන් පුංචි ඉංගියක් අපේ ਸਰවඥාසිකේ චරිතෙන් ගත්තොත් එදා ඒ මේක ඇත්තටම භාවනාව ගැන වෙන කෙනෙක් දීපු අර්ථකථනයක් නමුත් ඒ චත්ත කතාවත් එක්ක අපිට ගලපන්න පුළුවන්. එදා වප්මගුල් දවසේ පී මහරජුරෝ රීදි නගුලක් කරගෙන ගොම්බාණක් කරගෙන ඒ හාද්දී මේ පුංචි කුමාරයා රැක බලා ගන්න ගිය කිරියම්මලා ඉතින් මේක ඉපදිච්ච ගමන් දරුවා ඔක බහැලා ගිහලා හාන්න යන එකක් නෑනේ ඔය ඇඳේ තියලා ඒගොල්ලෝ එළියට ගියා. එළියට බහින්නේ නෑනේ ඕන නම් වැඩ කරන චූ කරලා තියෙන. එනකොට ඉතින් ඔක ප්‍රශ්නයක් නෑනේ කිරියම්ම ගිහිල්ලා අර හරකා බලනවා දැන් වප්මගොල්ලොත් වෙරි කියලා බලාගෙන ඉඳලා බලනකොට ආ ඇවිල්ලා බලනකොට දරුවා නෑ. ඇත්තටම ගිරියම්මලාගේ සම්පූර්ණ නොසලකිල්ල නිසා එහෙම නැත්නම් මේ සිද්ධාර්ථ කුමාරයා පුංචි කුමාරයා අර ලැබිච්ච විවේකයේදී අර තිබුණු භාවනා දැනුම නිසා ක්‍රියාත්මක කරනකොට මේ ධ්‍යාන සමාපත්තියකට ඇවිල්ලිවලා දඹතෙවනි උඩ හිටියයි කියලා අපි අපේ සංග්‍රහ පොත්වල දකින්න. එතකොට කිරියම්මල වැඳලා විජහාට රජුරණ ගිහිල්ලා කියලා තිනවා වප් මගුලට වැඩිය මගුලක් සිද්ධ වෙලා තියෙනවා මෙන්න කුමාරයා දඹගස්වල එහෙම නැල්ල ඔක්කොම එක දිහාවට ඇවිල්ලා තිබුණා. දඹගස් ඔක්කොම අවුවට ඉරටපක් පිටපක්ෂේ ඉන්න එපා. ඒව නැල් නමුත් ඒ වෙලාවේ දඹගස් වෙන ඔක්කොම කුමාරයාගේ අතට නැමිලා කුමාරයා උඩ ගිහිල්ලා. ඉතින් එතකොට සිතාත් මේ මේ කාගේද මේ සුද්ධෝදන රජුගේ දෙවෙනි වැඳිල්ලේ දා සිතාත් කුමාරට වැඳයි කියලා අපි අපි බුද්ධ ධර්ම පොතේ කියවනවා. මෙන්න මේ වෙලාවේදී මේ ධ්‍යාන සුඛයක් ලැබුව මේ සිද්ධාර්ථ කුමාරයා කැලේට ගිහිල්ලා අච්චර දුෂ්කර ක්‍රියා කරන වෙලාවේදී නැවතත් ආනාපානෙ හිත දාලම නැහැ. මේ තිබුණේ ගුණයේ තිබිලා නැහැ. එහෙම නැත්නම් මේ ගුණය ප්‍රයෝජන අරගෙන නැහැ. දුෂ්කර ක්‍රියා කරන්න ගිය මුල් කාලේ ආලකාරාම, උද්දකාරාම වුත් ඒ වගේ තාපසෙත් එකත් භාවනා කරා සමතෙත් කෙරුවා. නමුත් අර දුෂ්කර ක්‍රියාව තමයි යගේ කෙරුවේ. අර ලැබිච්ච මේ භාවනා ලැබිච්ච සුඛය නැත්නම් භාවනාමේ තිබිච්ච ඒ පහසුව ගමනට තියෙන පහසුව මොකද්ද එකෙන් ප්‍රතික්ෂේප වෙලා තියෙන්නේ. ඊට පස්සේ දෙන්න තියෙන අන්තිම කෙලවරටම මේ දුෂ්කර ක්‍රියා දුෂ්කර වත පිළුවා නොකනොබී පවත්ත බලබෝ ජීව ඒ කියන්නේ Taman ඉඳගෙන ඉන්න ගහේ හේවනල්ල වැටෙන හැටි මොනවද වැටෙන්නේ ඒ ටික විතරමයි කන්නේ කොලයක් කරනොත් ඒකත් කනවා නැට්ටක් කරනොත් ඒකත් කපනවා පළයක් ලැබුණොත් ඒකත් කනවා මලක් කරනොත් ඒකත් කනවා ඒ හේවනල්ල තියෙන ප්‍රදේශේ ගහින් වටෙන් ටික විතරයි. ඉතින් එහෙම ඉඳලා ඉඳලා තේරෙනවා දැන් මේක හරියන්නේ නැහැ. මේ දවස් හතෙන් අපි මේ තටමන බුදුහාමුදුරු අවුරුදු 7ක් ඉඳලා මේ. අපි මේ මේ ඒ ඒ පාරමිතා ශක්තිය නෑනේ. ඉතින් අපි කියනවා ඇයි අදේ මට නිවන් ලකින්න බැරි කියලා. මම සරුවචනසේ කිසි කතාවක් නෑ. අවුරුදු 6ක්. මේ විතර දැන් අවසානයේ බුදු වෙන දවසේ රාත්‍රියේ ඒ ඒ ඒ චින්තකයා කියනවා සරුවච්චන් වහන්සේ අර භාවනාවේදී ලැබෙන මේ සුඛය මගේ භ්‍රමචරියට වරදී කියලා බයක් ඇති වෙලා තියෙනවා කියලා. ඒ තරම් සැපයක් වෙනවා භාවනාවේ. විශේෂයෙන්ම සමත භාවනාවේදී හොඳට එනවා. ආවට පස්සේ මවැනි භ්‍රමචරිය රකින්න කෙනෙක් ජීවිත පරිචයෙන් කටයුතු කරනකොට මේ වාගේ සැප කැප නැයි කියලා ගත්ත අදහසක් නිසා වෙන්න ඇති කියනවා හිත විසින්ම සමත සුඛේ ප්‍රතික්ෂේප කරපේක. ඒ නිසා අත්තිකිලමතාන යෝගයට ගිහිල්ලා තියෙනවා. නමුත් බුදු වෙන දවසේ ඉස්සර දවසේ අත්තිකිලමතාන යෝගෙත් ආදීනව දැකලා ආහාර ටිකක් මධ්‍ය වශයෙන් අරගෙන නැවතත් අර සමත සුඛයට දාපු ගමන් මේක සමබර වෙලා තමයි ත්‍රිවිද්‍යාව පහළ වුණේ කියන්නේ. ඒ නිසා භාවනා කරනකොට සමහර වෙලාවල් වල සමත වෙන්න පුළුවන් විපස්සනා වෙන්න පුළුවන් ඒ සීලෙත් කැඩෙන්නේ සමාධි සද්ධාවක් තියෙනවා අරමුණක් තියෙනවා පුදුම විදිහට මේ කාම ආශාවල් මතුවෙන්න පටන් ගන්නවා. හිතා ගන්න නම් බෑ. අන්නේ හිතා ගන්න බැරි වෙලාදී යෝගාවචරය මේක මට කැප නැයි කියලා හෝ නැත්නම් මේකට මට ආශා උණයි කියලා හෝ එහෙම නැත්නම් මේ මගේ තීල කැඩේද කියලා හෝ අනන්ත අප්‍රමාණ සැලෙන්ට ඉඩ තියෙනවා. අන්නේ වෙලාදී තාදී ගුණේ තියෙනවා නම් නොසැලෙන ගතිය තියෙනවා, හම්පේ ගතිය තියෙනවා නම් සරුවත්යන්සි කියන ඔබට සැලෙන්න කරන්න නෙමෙයි තියෙන ඔන්න කාමච්ඡන්දේ ආවා. දැන් මේ තියෙන කාමච්ඡන්දේ මේක පටිඝ නෙවෙයි මේක නිନ୍ଦ නෙවෙයි මේක තැකේ නෙවෙයි මේක අතීතනාගත සැලකුම නෙවෙයි කියලා හරියට මේක වෙන්කොල්ල හඳුනගන්න එක හඳුනගන්න මේක එන්නත් ඕන. දැන් ඇවිල්ලා තියෙන්නේ. ආන්නේ විදිහට යා කාමච්ඡන්දේ දිහා බලන්නේ දුරු කළ යුතු නැත්නම් පහ කළ යුතු තුච්ච පහක් දෙයක් විදිහට නෙවෙයි. මේ චිත්ත නියාමයක්. හිතට යම් යම් තත් වෙනකොට හිතේ ඒ කාමච්ඡන්දේ පහළ වෙනවා. අපි ඉස්සර හිතුවේකට රූප පෙන්වන්න ඕනයි කියලා. අපි හිතුවේ ඉස්සල සද්දස්සන්න ඕනයි කියලා. ගන්ධ රස පහස දෙන්න ඕනයි කියලා. ඒ තරම් දුකින් කාමච්ඡන්දය ආවේ. දැන් හොඳටම දන්නවා. හිතට අවශ්‍ය අඩුම කඩම යාම ලක් කර ලං කරගෙන යාම කාමච්ඡන්දය හදපුවාම නිකන් හරියට වචනෙන් කියනනම් මේක කාම රාගයේද රූප රාගයේද කියලා අල්ලගන්න බැරි තරමට රූප රාගයකට තරම් හේතු වෙන පුංචි කෙලස් ටිකක් ආවත් හිත කාම රාගයක් හදාගෙන විඳවනවා. විඳවනවා කියන්නේ ආස කරනවා. ඉතින් ඒකට යෝගාවචරයට ඕන තරම් සැක උපදවන්න අවස්ථාවක් තියෙනවා. මේක පටලවිලාද කියලා එහෙම නැත්නම් සීල බිඳිලාද සද්ධාව නැතිලාද කියලා. අනේ එතනදි තාදී ගුණය තියෙනවා නම් යාට දැනගන්න පුළුවන්. මේක වෙනවා. එතකොට බුදුහාමුදුරු කියලා තියෙන ධර්මානුපස්සනාවේ උපන්න සන්තං මා අධ්‍යත්තං කාමච්ඡන්දා සම්තිමේ අධ්‍යත්තං කාමච්ඡන්දෝති පජානා. මගේ අධ්‍යාත්මයේ දැන් මේ වේරාවේ කාමච්ඡන්දේ ඇත්තේයි ඇතුළත කාමච්ඡන්දේ තියෙනකොටම අධ්‍යාත්මයේ ඒ යෝගාවචර දැනගන්න. ඒ වගේම අනුප්පන්නං වා කාමච්ඡන්දං උපාදෝ හෝති තංච පජානා. යම් වෙලාවක හොඳට පිරිසිදු තිබුණු චිත්තසංතානයේට කාමච්ඡන්ද හිමීට ගොඩ වෙනවා තේරෙනවා දැන්. ලං කර කර ලං කරන. එතකොට නූපන් කාමච්ඡන්දේ නම් උපදිනවා. එතකොටත් බලාන ඉන්නේ මේ සර්පෙක් දකෝ කෙනෙකුගේ බය වෙලාවත් එහෙම නැත්නම් මොහිනී දැකලා ඒකට ආකර්ෂණය වෙන කෙනෙක් වගේ ඒකට කටත් අරගෙන කරනවත් නෙමෙයි මේ කාමච්ඡන්ද චෛතසිකයේ ගෙවදින වෙලාව කිසියම් හැලහැප්පනකින් තොරව ඒක දිහා බලා සිටීමේ ගතියද කියනවා තාදී ගුණය කියලා. ඒකට කියනවා අකම්පිය ගතිය කියලා. ඒකට කියනවා මේ හුද්ධි කලාව තමයි බලන්න ඉන්නවා මේ චිත්තසංතානයේ කාමච්ඡන්දේ නැහැටි. ඊට පස්සේ uppannam කාමච්ඡන්දම් පහීනෝ හෝති තංචපජාන. ඒ ඒ විදිහට බලහන ඉන්න පුළුවන් නම් මෙයා ඇවිල්ලා ඒ පාළුගේ වළම් බිඳිනවා වගේ අර හැඳුම් හැඟුම් කුප්පාගෙන ඉදුරන් කුප්පාගෙන අවශ්‍ය ගන්න පටන් අරගන්නවා. අවශ්‍ය ගන්න පටන් ගත්තට තමන් ඒකට ඕජාව දෙන්නේ නැත්නම් තමන් ඒකට උඩගිඩි දෙන්නේ නැත්නම් තමන් ඒකට ධෛර්ය කරන්නේ නැත්නම් ඒක හේම ඒ අදාළ හේතු ධර්ම නැතුණාට පස්සේ බහැලා යනවා. එතකොටත් එයා දන්නවා දැන් මගේ හිතේ තිබුණු කාමච්ඡන්දය දැන් බහැලා ගියා. මෙන්න මේ විදිහට පුළුවන් වෙයිද? නැත්නම් එහෙම උත්සාහ කරන එක වටිනවද යෝගාවචරේකට? හුස්මත් එක්ක නෙවෙයි, වේදනත් එක්ක නෙවෙයි, ශබ්දත් එක්ක නෙවෙයි, හිතවිලිත් එක්ක නෙවෙයි, කාමච්ඡන්දයත් එක්කත් මේ කාමච්ඡන්දේ ඇති වෙලාව කාමච්ඡන්දේ මදි. මේ කාමච්ඡන්දේ හට ගන්න වෙලාව ඒ කාමච්ඡන්දේ මුල. මේ කාමච්ඡන්දේ ගෙවෙන වෙලාව මේ කාමච්ඡන්දේ අග. ආන විදිහට කාමච්ඡන්දේ මුල, මැද, අග කියන මේ භයානක සුනාමිය මේ භයානක වේරම්භවාදේ එනකොට නොසැලෙන ගතියෙන් ඒක බලාගෙන ඉන්න පුළුවන් කියන එක කල යුත්තක් හැටියට සරුවචනාංශයේ සත්‍යපට්ඨාන සූත්‍රයේ නීවරණ පබ්බෙදි පෙන්වනවා. අන්න ඒ විදිහට කාමච්ඡන්දේ මේ මුල මේ මැද මේ අග කියලා සුද්ධව අවබෝධ කරපු කෙනාට කවදා හරි පහීනම් මේ පහීනම් කාමච්ඡන්දං අනු ආයතින් අනුපාදෝ ආයතින් අනුපාදෝ හොති තංචපදාන යංච පහීනම් කාමච්ඡන්දං ආයතින් අනුපාදෝ හොති තංචපදාන මට මේ විදිහට වරින් වර හොල්මන් කරන මේ කාමච්ඡන්දය මේ හැරේ නම් ගියේ ආයෙ එන්න නෙවෙයි. නැවත මතු නොවන ආතාලයට දැම්මගෙන් පිට වුණා කියලා දවසක දැකන්න පුළුවන්. ආන් මේ විදිහට මේ කාමච්ඡන්දේ පරිේශණය ලක් කරන එක මේ කාමච්ඡන්දේ අමුද්‍රව්‍යයක් වඩපත් කරගන්න එක මේ කාමච්ඡන්දේ ආපුවාම ඒකෙන් චිත්ත නියාමයේ අවබෝධ කරන එක ඒ තාදී ගුණේ නැතුව කරන්න බෑ. කාමච්ඡන්දේ එනකොට මේකට ආශා කරොත් හෝ බය වුණොත් හෝ මේක මම එන්නකොට ගැලපෙන්නේ නැහැ කිව්වොත් එimhe ඒ කාන්තේම ඒ භාවනා ගමන නිවන එහෙම නැත්නම් ඔය කියන ශූන්‍යතා දර්ශනය එහෙම නැත්නම් මේ තාදී ගුණය කවදාකවත් පළපදියම් වෙන්නේ නැහැ. ඉතින් ඒ විදිහට හොඳට බලන්න හිටියොත් මේ කාමච්ඡන්දේ ඇතුළට ආවා. නැත්නම් මේ තියෙන කාමච්ඡන්දේ. ආ මෙන්න කාමච්ඡන්දේ එනවා. මේ කාමච්ඡන්දේ යනවා ආදි වශයෙන් බලන් හිටියොත් සරුවචන් වහන්සේ සඳහන් කරන විදිහට මේ කාමච්ඡන්දේ කවදාවත් අහේතුක වෙන්නේ නැහැ. ඒක ඉන්නේ කොට ඕන හේතු ටික නිසායි. ඉතින් මේ එනවා පවතිනවා යනවා කියන විදිහට කාමච්ඡන්දේ බලන්න ඉන්න පුළුවන් නම් ඒ කෙනාට ඒකට හේතු ධර්ම ස්වාධීනව නිරීක්ෂණය කරන්න තියෙන අවස්ථාවක් තියෙනවා. එනකොටම කාමච්ඡන්දයට මත් වෙනව නෙවෙයි. එනකොට කාමච්ඡන්දයට කඩාපනිනවත් නෙවෙයි. ආවේග ගැන තැවෙනවත් නෙවෙයි. මේ මේ හේතු තියෙනකොට මේක එනවා මේ මේ හේතු වෙනකොට මේක නැති වෙනවා කියලා යාන්ත්‍රණය දැක ගන්න පුළුවන්. ඒ තොරණක් දිහා බලනකොට තොරණේ ලයිට් පත් වෙන එක දිහා කොහොමදයි මේ විදිහට ලයිට් පත් වෙන්නේ කියලා පිටිපස්සට ගිහිලා ඒ ෆ්ලෑෂර් එක වැඩ කරන හැටි බලනකොට තේරෙනවා මෙන්න මේ වගේ යාන්ත්‍රණයකින් තමයි මේ තොරණේ ලයිට් මේ මේ විදිහට පත් වෙන්නේ කියලා. ඉතින් ඒ වගේ අර විවේකීව ඒක බලන්න පුළුවන් ගැතිය එනකොට සරුවත්යන්සේ සඳහන් කළා තියෙනවා මේ කය යම් ආකාරයකට පැවැත්ම සඳහා ආහාර අවශ්‍යද අනිත් වගේ තමයි මේ නීවරණ සඳහා අවශ්‍ය ආහාර තියෙනවා අන්නේ ආහාර දීමෙන් නීවරණ වැඩෙනවා ආහාර නොදීමෙන් නීවරණ වැඩෙනවා කැඩෙනවා අන්න ඒ විදිහට කාමච්ඡන්දේ නීවරණයක් වශයෙන් ඉදිරිපත් කරගෙන ඒක එන හැටි, පවතින හැටි, යන හැටි එකක් නෙවෙයි දෙකක් නෙවෙයි තුන් හතර සැරයක් බලනකොට ਸਰවඥතේ සඳහන් කර තියෙන මේ සුබ නිමිත්ත යමක් සුබසේ ගන්නා වූ සංඥාව තමයි මේ කාමච්ඡන්දේ ඇතිවීමට ආසන්න හේතු නැත්නම් ආහාරය. ඒක නිසා තමන් මේ භාවනා කරනකොට මේ භාවනා පරිසරයේ භාවනා අවස්ථාවේ තියෙන ඒ සිලිලාරේ ඒ තියෙන උද්‍යෝගිමත් ගතිය සුබ පැත්තට ගත්තොත් හරියට ලස්සන කාම දනවන රූපයක් දැකලා කාමයේ ඇති වුණා වගේ අර භාවනාවේ ලැබෙන අත්දැකීමට ඇති සුබ නිමිත්ත නිසා කාමයේ මතුවෙන්න පුළුවන්. නැත්නම් කාම දනවන සද්දයක් නිසා කාමයේ ඇති වුණා වගේ. කාම දනවන ගන්ධයක් නිසා රසයක් නිසා පහසක් නිසා අපි කියන මේ රූප ලෝකේ කාමච්ඡන්දේ වාගේ අරූප මේ මේ නිර්ාමිෂයවත් කාමච්ඡන්දේ පහළ වෙන්න පුළුවන්. ඒකට හේතුව සුභ නිමිත්ත කියලා සරුවත්තරනාංශය අපිට පොඩි ඉඟියක් දෙනවා. එතකොට මේ සුභ නිමිත්ත එනකොටම දැනගත්තොත් මේ සුභ නිමිත්ත ආවට මොකද ඉපීම මෙයා කාමච්ඡන්දේ බවටපත් වෙන්න පුළුවන් කියලා එයාට කාමච්ඡන්දේ බවටපත් වෙන්න ඉස්සලා කාමච්ඡන්දට හේතු වෙන්නා වූ සුභ නිමිත්ත ගෙවදිනකොටම දවසක අල්ල ගන්න පුළුවන්. ඉතින් මෙතනදී තවත් බෞද්ධ භාවයේ සඳහා මේ කාරණාවක් ඉදිරිපත් කළොත් මේ සුබ නිමිත්ත තමයි ගන්නෙ මෛත්‍රී භාවනාවට. නිසා මෛත්‍රී භාවනා ආයනිෂ මනසකාරය කෙරුවොත් කාමච්ඡන්දයට පහළ වෙනවයි කියන එක වළක්වන්න පුළුවන් ධර්මයක් නෙවෙයි. Taman හරියට යෝනිසමනස්කාරය ඇතුළේ ඉඳගෙන මෛත්‍රී වඩන තාක්කල් අපිට සීල සත්‍යය සූපත් වෙත්තා නිදුක්කෙත්තා නිරෝගෙත්තා මම සූපත් වීමා නිදුක්කෙමා නිරෝගෙත්තා කියලා යන්න පුළුවන්. කොයි වෙලාවෙ මේ මෛත්‍රිය ඒ විසභාග පුරුෂයෙකුට කාමච්ඡන්දේ පැත්තට හැරෙයිද කියලා වංචනිකව ක්‍රියාත්මක වෙයිද කියලා කොහොමඩක්ක් කියන්නේ. ඒක නිසා මෛත්‍රියේ රාග මුඛයෙන් මෛත්‍රී වංචා කරන්න ඉඩ තියෙනවා. ඒක ඒක බොහොම පැහැදිලි ඔය මේ අපි නිදර්ශනයක් වශයෙන් ගත්තොත් උඩ බටහිර මානසික විද්‍යාව හැටියට කාට හරි තද බල මානසික අසහනයකටපත් වෙලා දුක්ඛිතටපත් වෙලා ඉන්න වෙලාවක යම් කිසි කෙනෙක් එයාට ඒ මනෝවිද්‍යාත්මක උපදේශනයක් දුන්නොත් උපදේශයක් දීප දීලවලයක සුව වුණොත් ඒ සුව වෙනකොට ඉත්‍රි ප්‍රශ්නයකට පුරුෂ මනෝවිද්‍යාත්මක උපදේශකවරේ හුඟක් තදින් සාර්ථක වෙන්න ඉඩ තියෙනවා ඒ වගේම පුරුෂයෙකුගේ ප්‍රශ්නයකට ස්ත්‍රී උපදේශක වරියකගේ උපදේශනය සාර්ථක වෙන්න ඉඩ තියෙනවා. සාර්ථක වෙච්ච ගමන් වෙන්නේ මොකද්ද? ඒ දෙන්න අතර නොදැනුවත්වම ඒ කාම බන්ධනයක් එහෙම නැත්නම් ආසාවක් පහළ වෙනවා. හැබැයි ඉස්සෙල්ලා පටන් අරගන්නේ බුද්ධිය මේ වශයෙන්. ඊට ප්‍රශ්නේ වෙන්නේ දැන් ලෙඩේ සනීප වුණත් ක්ලිනික් එකට එන්න පටන් ගන්නවා. මොන જાතියනොත් අතාරින්න. ඒක සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියලා තියෙනවා මේ දෙන්නගේ මේ සම්බන්ධයේ මරණය කවදාකවත් ස්වභාවික මරණයක් නෙවෙයි මරන්නම වෙනවයි කියන. ස්වභාවිකව ඉවර වෙන්නේ ඒ කරපු උපකාරය නිසා ඒ කරපු දේ හරියාම නිසා කෘතගුණ සැකලීමක් කරන්නේ. දැන් ඊට පස්සේ දවස් තුනෙන් තුනෙන් එන්න ගියාම කිව්වම් පස්සේ හොඳයි. දැන් දවස් සුමානෙන් සුමානෙන් එන්න ගියාම මම තව දවස් තුනකින් එන්නද? නැත්නම් දවස් හතරකින් එන්නද? එහෙම ඔන්න ඔය විදිහට යන්න පටන් අරගත්ත පස්සේ උපදේශකවරයාට තේරෙනවා දැන් මොකාටද ඉන්න හදන්නේ පොල් ගහ කන්නද කේල් ගහ කන්නද කියලා. නමුත් මේ දෙන්නගේ තියෙන අර විරුද්ධ ලිංගික සම්බන්ධතාව වුණොත් බේරන්න බෑ. ඒක නිසා දැන දේශකවරයන්ට විශේෂයෙන් උපදේශයක් දෙනවා තමන්ගේ සාර්ථකත්වය අන්තිමට පිසියක් බැඳ ගන්න වෙන තත්ත්වයටපත් වෙන්න ඉඩ තියෙනවා. ඒක තමයි සාර්ථකකම. සාර්ථක වෙන්න වෙන්න වෙන්න ඔලේ ඔලියෝ නර්තික කියන්නේ බැඳ ගන්න හම්බ වෙනවා. මේ නිසා අපි සාමාන්‍යයෙන් ඔය භාවනා ලෝකේ මෛත්‍රී කියන එක බොහොම ලාභයට විකින්න එකක්. ඔක්කොමලා නිකන් ඉන්නකොට ඔය කරනවා නිකන් ඉන්නකොට මෛත්‍රී කරනවා. නමුත් දන්නවනම් මේක යම් ප්‍රමාණයකට යෝනිසෝමනසිකාරයෙන් ගියොත් මෙන්න මෙච්චර විදිහට යනකම් ජීවිතේට බොහොම පහසුවක් ලැබෙනවා. නමුත් අයෝනිසෝමනසිකාරට කොයි වෙලාවෙ පෙරලෙනවද? පෙරලිච්ච ගමන් ඒක කාම රාගයක් බවට පත් වෙනවද කියන එක දන්නේ නැති නිසා බොහොම ධාර්මිකව පටන් ගන්න වැඩේ අවසානයේදී අර වගේ නින්දිත තුච්ච කාමයකට පෙරලෙන්න ඉඳී. ඒ නිසා යෝනිස මේ නීවරණ මේ මොනවාද? කාමච්ඡන්ද නීවරණය පිළිබඳව හොඳ අර ධම්මානුපස්සන මට්ටමේ භාවනා කරනකොට තේරෙනවා යමක් දිහා හොඳ පැත්ත බැලීම, සුබ නිමිත්ත ගැනීම තමයි කාමච්ඡන්දට හේතු වෙන්නේ. අපි මෙන්න මේ යමක් දිහා හොඳ පැත්ත බැලීම මෛත්‍රී කරන වෙලාවට වඩනවා. වැඩි වැඩියෙන් දියුණු කරනවා. <clears throat> දියුණු කරනකොට යෝනිසෝමනසිකාරය තියෙනවා නම් ඒක ඒ වෙන විදිහට කියනවා නම් ඒ වඩන කෙනා තද්ද බල ද්වේෂ චරිතයක් නම් ඒ බුදිරට ඒක බේතක් වෙනවා. නුරුස්නා ගතිය, තරහ යන ගතිය, එහෙම නැත්නම් ගැටෙන ගතිය තියෙන කෙනාට නම් ඒ සුබ නිමිත්ත ඒ පුද්ගලයා තුළ సౌందර්යයක් මතු කරලා ඒ මනුස්සයාට යම් කිසි විදියට මනුස්ස ගති පහල කරලා දෙනවා. නමුත් යම් තැනකදී ඒකේ කෘත්‍ය හමාර කරාට පස්සේ දිගින් දිගටම කරන්න ගත්තොත් ආයනසෝමනස් කාට වැටුනොත් අන්න අර වගේ මේ කාමච්ඡන්දයටපත් වෙන්න පුළුවන්. ඒ නිසා කාමච්ඡන්දය ගැන හොඳට බලලා මුලැමැදාග වශයෙන් ඇති කාමච්ඡන්දය. ඇති කාමච්ඡන්දය වශයෙන් හට ගන්නා කාමච්ඡන්දය. කාම හට ගන්නා කාමච්ඡන්දයක් වශයෙන් තියලා ප්‍රහාණය වෙන්නව කාමච්ඡන්දේ. කාමච්ඡන්දය අවසාන වශයෙන් හොඳට දැක්කොත් බුද්ධ ඥානස කියනවා සුබ නිමිත්ත තමයි මේ කාමච්ඡන්දේට හේතුව ඒ සුබ නිමිත්ත વિશે අයෝනිසෝ මනසිකාරය. නුනුවණින් මෙනෙහි කළොත් කාමච්ඡන්දේ එනවා. ඉතින් ඒ නිසා සුද්ධ වශයෙන් කාමච්ඡන්ද කියන්නේ නරක දෙයක්, මෛත්‍රී කියන්නේ හොඳ දෙයක් කියන දෙකම කලවම් වෙලා යනවා මේ සුබ නිමිත්ත කියන වචනෙට කියනවා. සුබ නිමිත්ත තමයි මේ දෙකම අරන් දෙන්නේ. මෛත්‍රිය අරන් දෙන්නේ හොඳ පැත්තට ගියොත් මෛත්‍රිය නරක පැත්තට ගියොත් කාමච්ඡන්දය ඇති කරන්න පුළුවන්. ඒක නිසා මේ සුබ නිමිත්ත කියන එක අපි යමක් දැකලා ඒෙන් ගන්න නිමිත්ත, ඒෙන් ඒක පිළිබඳ ආකල්පය, ඒ වස්තුවට අයිති දෙයක් නෙවෙයි අපි විසින් ඒ වස්තුවට ආරූඪ කරන ප්‍රක්ෂේපණය කරන දෙයක්. ඒක නිසා මේ පුද්ගලයා ස්වභාවයෙන් දකින්න දකින්න හොඳ පැත්තට බලන්න යන අපි සාමාන්‍යයෙන් ওই කලාකාරයෝ කියලා කියන්නේ. ඒ ශිල්පීට ගියාට පස්සේ හැම කෙනෙම ඒ సౌందර්ය පැත්ත තමයි බලන්නේ. ඉතින් ඒගොල්ල අතර මේ වගේ ඒ ඒ ශේෂ්ත්‍රීදී මේක බොහොම සුළු දෙයක් තමයි. ඒකිනෙක අතර මේ ඇති අනියම් සම්බන්ධතා. ඒ ශේෂ්ත්‍රේ හැටි. මොකද නිතරම වඩන්නේ ඒ සුබ නිමිත්ත තමයි වඩන්නේ. ඒක නිසා මේකේ ගැඹුරක් තියෙනවා. ඔය කොයි එක්කවත් නයිසර්ගික හොඳක් නැහැ. ඔය කොයි එක්කවත් නයිසර්ගික නරකක් නැහැ. ඒ පරිසරයට අනුව තමයි සාපේක්ෂව ගන්න බලන්නේ. ඒ වගේම බලන කෙනාගේ දෘෂ්ටි කෝණය අනුව නිමිති ගැනීම සිදු වෙනවා. ඉතින් ඒක සංඥා මට්ටමේදී නිමිත්ත එනකොටම නිමිති ගන්නෙ සංඥා ගන්නෙ අරමුණු ගන්නෙ ඊ타ත්ම මේ සිද්ධි වැටේ ආරම්භයේදී. ඒ වෙලාවෙදීම දැනගත්තොත් මට දැන් ඇති වෙලා තියෙන මගේ භාවනාව පිළිබඳවම සුබ සංඥාවක් කියලා. මේක සරුවචනසේ සඳහන් කරන්නේ ඇතුළත නතර වීමක් කියලා. සරුවචනසේ සඳහන් කරනවා මේ භාවනා කරනකොට අපේ හිත පිට විසිරියාම නිසා අපි වැටෙනවා. එහෙම නැත්නම් ඇතුළත ගිලී ගැනීම නිසා වැටෙනවා. ඒ නිසා පරිස්සම් වෙන්න ඕනේ බාහිරට විසිරියන්න දෙන්නත් එපා ඇතුලේ ගිලී ගන්න දෙන්නත් එපා කියන්නේ. ඇතුලේ ගිලී ගන්න එක තමයි තමන්ගේ භාවනා හොඳට ඒ බොහොම සුවයලවන සුළු විදිහට හොඳට සති සමාධි වඩ아가න යනකොට මෙන්න මේ වගේ <clears throat> අර කාමච්ඡන්ද වගේ දේවල් වලට එහෙම නැත්නම් නිකාන්ති කියලා මේකට සරුවත්යන්සේ පාවිච්චි කරන්නේ තමන්ගේම භාවනාදී ඇති වෙන ප්‍රීතිය භාවනාදී ඇති වෙන සුඛය භාවනාදී ඇති වෙන පස්සද්ධිය කාමච්ඡන්ද වශයෙන් හිත විශ්වලවලා පාවිච්චි කරන්න ගන්නවා. මොකද අපේ හිත දුවලා තියෙන දිගටම මේ තාක්කල් ඒ කාම ලෝකේ නිසා ඒ නිසා ඒක හරියට අවබෝධ කරගෙන ගියේ නැත්නම් ඇතුළත හිර වීම නිසාත් භවනාම වැටෙනවා. පිටට විසිරී යෑම නිසාත් ද්වේෂ නිසාත් වැටෙනවා. ඉතින් මේ දෙකටම යන්න දෙන්න තුො මැදමාවතේ යෑමට නම් මේක තමා විසින්ම අවබෝධ කරගන්න ඕනේ. ඉන්නේ අවබෝධ කිරීම සඳහා අගය කළ යුතු, ඉස්සරහින් තියාගත යුතු, එහෙම නැත්නම් සූදානම් යායුතු ගුණය තමයි මේ తాදී ගුණය. තතතාවයේ, නැත්නම් එහෙව් ගතිය, එහෙම නැත්නම් අකම්පිය ගතිය මේ ධර්මතා චිත්ත ධර්මයේ නැත්නම් ලෝක නියාම ධර්මයේ අවබෝධ කරනකොට ඒ ඒ සංසිද්ධියකින් එකකින් මොනම දෙයක්වත් අපිට අල්ලන්න බෑ. ඒ සංසිද්ධියේ දහස්වර දකින්න ඕන. දහස්වර දැකලා දැකලා බුදුරජාණන්තු පොඩි ඉඟි දෙනවා සමාලාට. අන්නේ ඉඟි යනවා කල්පනා කරනකොට තේරෙනවා මේක මේ මට විතරක් වෙන දෙයක් නෙවෙයි. මේ தත්තරපත් උනොත් ඕනම කෙනෙකුට මේක එනවා. ඒ මනුස්සයා අහිංසක වෙන්න පුළුවන්. ඒ නැත්නම් ඒ මනුස්සයා අර වගේ මේ ඡන්දපරසෝ උද්ගලෙක් වෙන්න පුළුවන්. නමුත් චිත්ත නියාමයේට ඒකම අයින් කරන්න ඒ වගේම තමයි යම් වෙලාවක ඒ පුද්ගලයා ද්වේෂය ව්‍යාපාදය නීවරණයක් වශයෙන් මතුවලා තියෙනවා නම් අනුරුස්නා ගතිය එහෙම නැත්නම් භාවනාවේ පාවෙන එක එහෙම නැත්නම් කම්මැලිකම ඒක පහළ වෙනකොටත් ඒ යෝගාවචරයා සම්තිමේ අජත්තං අභ්‍යාපජ්ජං අච්චිමේ අජත්තං අභ්‍යාපාදෝති පජානා ව්‍යාපාදෝති පජානා සම්තිමේ අජ්ජත්තම් ව්‍යාපාදං අත්තිමේ අජ්ජත්තම් ව්‍යාපාදෝ කියලා. Tamante මේ වෙලාවේදී වටහා ගන්න පුළුවන් නම් මයි ළඟ තියෙන දැන් නුරුස්නා ගතිය. මයි ළඟ තියෙන එපා වෙන ගතිය. මයි ළඟ තියෙන නීරස වෙන ගතිය කියලා. ඉතින් ඒක මතු වෙලා අස්පනා අපිට තියෙද්දිම ඒක හඳුනා ගන්නවා කියන්නේ සතිපට්ඨානයේ අන්තිම කෙලවර. ඒ නිසා සතිපට්ඨාන තියෙන ධම්මානුපස්සනාව. ඉතින් හුඟ දෙනෙක් වෙන්නේ එහෙම නෝඩ නැගිටලා සලුවකසා දාලා නැගිටලා යනවා යන ආද භාවනාව හොඳ නැහැ කියලා. ඉතින් මේ භාවනාව හොඳ නැහැ කියලා ගියොත් වෙන්නේ මොකද්ද? ආය සංසාරයක් ඉන්න වෙයි. ওই විදියට මේ ද්වේෂය එනකොට ද්වේෂයේ ද්වේෂී වශයෙන් හඳුනා ගන්න තැනට. මොකද අපි මේ සලුවකසා දාලා නැගිටිනකොට අපිට තිබිච්ච මූලික උපකරණ ටිකත් හැලෙනවා. සමාධියත් හැලිලා, ඒ වෙනකොටත් හැලිලා සතියත් නැති වෙනවා. ඊට පස්සේ ආයේ සතියකින් සමාධියකින් යුක්තව හැකි සංඥාවෙන් යුක්තව මේ මතුවලා එන නුරුස්නා ගතිය, මේ මතුවලා එන එපා වෙන ගතිය, මේ මතුවලා එන පරාජිත ගතිය, මේ මතුවලා එන බය. ඒක මේ ව්‍යාපාදේ කියලා දැනගන්නවා කියන එක කවම කවදාකවත් හිතන්න එපා අපිට කවුරු හරි කරලා දෙයි කියලා. ඒගොල්ලෝ අහම්බෙන් වෙයි කියලා. කවදාකවත් නැකේ කාන්තිම සූදානම් වෙලා ගිහිල්ලා සන්තං වා අජ්ජත්තං කාම ව්‍යාපාදං අච්චිමේ අජ්ජත්තම් ව්‍යාපාදෝති පජානාති ඒ නුරුස්නා ගතිය තියෙද්දිම නුරුස්නා ගතියයි මයි ළඟ තියෙන්නේ ව්‍යාපාදයයි මයි ළඟ තියෙන්නේ කියලා දැනගත්තොත් ඒක විශාල පිම්මක් වෙනවා භවනා ජීවිතේ විශාල පිම්මක් වෙනවා ඉතින් ඒක කවදාකවත් පළවෙනි වතාවට ව්‍යාපාදේ දක්නකොට කවුරක්වත් අල්ලන්න යන්නේ නැහැ හැම කෙනාටම වෙන්නේ පශ්චාත්තාප හැම කෙනාටම වෙන්නේ මට භාවනාව හරිනේ මගේ භාවනාවේ කිසිම සමාධියක් නැහැ එන්නේ ඊයේ තිබුණේකවත් අද නැහැ ආදි වශයෙන් තමන්ට තමන් දෙස්ටි ගන්න එකයි තියෙන්නේ නමුත් එහෙම කර ඒටිඑඩ්ඩි උනත් කමන්නේ නීතිපතා කරලා කරලා කරලා යම් දවසක <coughs> පුළුවන් වුණොත් දැම්මර තියෙන නුරුස්නා ගතිය කියලා නුරුස්නා ගතිය දිහා දකින්න ඒක ධම්මානුපස්සනාවට වැඩ. එතකොට එතකොට තමයි මේ යෝගාචරයට පුළුවන් වෙන්නේ දැන් මෙච්චර වෙලා නැත්තම් ඊයේ උදේ සම්පරියන්කේ හොඳයි. දැන් මේ හැන්ද වෙනකොට නැත්තම් වර්ධින වෙලා වෙනකොට ඒ හිතට නුරුස්නා ගතිය ගෙවදින හැටි. අනුප්පන්නං වා ව්‍යාපාදං උප්පාදෝ හෝති තංච පජානාති. නූපන් ව්‍යාපාදේ දැන් උපදිනවා. නුරුස්නා ගතිය ගෙවදින වෙලාව. ඉතින් මේ වෙලාවේදී උඟාක් වෙලාවට තක්කු මුක් වෙනවා කලබල වෙනවා. නිකන් මේ අපල දවසක ආපු කළු පාට නයික් දැක්කා වගේ. මේ දවසට ණය අයින එක හරිය නෑ. ඒක නිසා උෙන්දි ඉස්සලා ගහලෙලෝ. ආන් මේ වගේ නැතුව මේ ව්‍යාපාදේ දැනගන්නවා කියන එක බුදුහාමුදුරුවෝ අපට කරලා දෙන්නේ. ඒකම සාර්ථක භාවනාවල කවදාකවත් මේ ඉන්නේ නැහැ. ඒ නිසා මේ අසාර්ථක වෙන වෙලාවක තමයි මේක මතුවෙන්නේ කියලා ඒ ව්‍යාපාරය ඇති වෙන හැටි. ඒ වගේම යම් වෙලාවක ඒ විදිහට ව්‍යාපාරය කෙරෙහි ධර්ම ගෞරවයෙන් යුක්තව ධර්මානුපස්සනායතර බලාන ඉන්නකොට යම් වෙලාවක මේ ව්‍යාපාදේ නැති වෙලා අනීමට ආදී අන්තං මේ ව්‍යාපාදේ දැනගන්න පුළුවන් වුණානේ ඒකෙනුත් මන ධර්මෝචාව උපයා ගන්න පුළුවන් වුණානේ සතිය වඩා ගන්න පුළුවන් වුණානේ කියලා අර ගිවන් වෙන මේ අතහැර යන පිටුපා යන ඉවත්ව යන ව්‍යාපාදේ දැක ගන්න පුළුවන් අවස්ථාවලුත් එනවා. එතකොට තමයි ව්‍යාපාදේ මේ මුල, මේ මැද, මේ අග වශයෙන් දකිනවා ඒකෙදිත් අර ඉස්සල්ලා එකේ කියාපු ධායයටම කවදාකවත් එක තරයක් මේක දැකලා දෙකක් දැකලා තුනක් දැකලා බෑ නැවත නැවතත් මේක ඇවිල්ලා නැවත නැවත වද දෙන්න ඕන නැවත නැවත අපි පෙළන්න ඕන නැවත නැවත තලන්න ඕන තලන තලන වාරයක් පාසා මම ඉදත් දැනගත්තා අද එච්චර අමාරුණයක් දැනගන්න පුළුවන් කියලා කරන්න කරන්න කරන්න සතිය දිනු වෙනවා ව්‍යාපාද බලය අඩු වෙන්න පටන් ඒ වගේම මේක අත නෑර මම බලන්න ඕනේ කියන ඒ අදිෂ්ඨාන ශක්තිය වැඩෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අකුසල බලය බිඳිමින් කුසල බලය වැඩෙන්න පටන් අරගන්නේ අන්න ඒ වගේ නూరుණු පුරුදු වෙලාවක, අසුබ වෙලාවක, පරදීච්ච වෙලාවක, පරදීච්ච වෙලාවක. ඉතින් ඒ නිසා යෝගාවචරය ඔය භාවනාව හරි ගියා වරදුණයි කියලා හිතාන හිටියට සරුවච්චන් වහන්සේගේ පැත්තෙන් නැත්තම් තාදී පුද්ගලයාගේ පැත්තෙන් නැත්තම් චීනාශ්‍රව කෙනෙක්ගේ පැත්තෙන් බලනකොට හැම හරියන පරියන්කයකදීම යෝගාවචර වරද්දා ගන්න තියෙන වැඩි. හැම වරදින පරියන්කයකම යෝගාවචර විපස්සනා මුදුන්පත් වෙන්න තියෙන ඉඩ වැඩි. ඉතින් ඒක නිසා හරි ගියා වැරදුවා කියලා බලන්නේ නැතුව නිතිපත භාවනා කරගෙන කරගෙන කරගෙන යන කෙනාට තමයි එවුවා එනේන වෙලාවේ තරහ වේවා ආශා වේවා එනවා. එතකොට යම් වෙලාවක වගේ ව්‍යාපාදය දැනගන්න පුළුවන් නම් සරුවචන සඳහා කරන පටිඝ නිමිත්ත තමයි ගැටුම. එහෙම නැත්නම් නුරුස්නාකම. එහෙම නැත්නම් නෝද නෝක්කඩු බව තමයි ඒ පටිඝයට හේතු වෙන්නේ. එහෙම නැත්නම් මේ ව්‍යාපාදයට හේතු වෙන්නේ. ඉතින් ඒක නිසා කරුණා චෛතසිකයේ දිගේ යනකොට අපි කරුණාවෙන් බලන්නේ දුක්ඛිත සත්‍යය කෙරෙහි අනුකම්පාවෙන්. ඒ දුක අපිට වළක්වා ගන්න බෑ. ඒක දිගින් දිගටම අපි මොන ප්‍රයත්නය කරත් දුක දිගින් දිගට යන වේලාවකදී අපිට ඊවසාදරා සිටි මේ தත්ත්වය ඉවත් කරලා අපි මෙතෙක් අනුකම්පා කරපු සතා ඒකේන නැතිනාස්තිකන තැනටපත් වෙන්න ඉඩ තියෙනවා. මෙචා කරුණාමුකයෙන් ද්වේෂී වංචා කරන්න ඉඩ තියෙනවා. ඒක හරීම සියුම් විදිහට සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා කොයි වෙලාව මේ ලක් බොහොම අපි තියෙන වැඩිශනේ දබරටයි කියලා අපි ඔය සාමාන්‍ය ගමේතුටේ කතාවක් තියෙන වැඩි ඕනට වැඩි පෛරුපාසන ගාව තිබ්බනම් දෙන්න ගැටෙන්න පටන් ගත්තොත් වෙන කාටවත් වැඩි දෙන්න මේ වෛර කරගන්න. සාමාන්‍යයෙන් <coughs> මේ ප්‍රියත් නැති අප්‍රියත් නැති පුද්ගලෙත් එක්ක අපි ළඟ එච්චර ගැටුම් නැහැ. ඒ නිසා අපි ලොකු ස්වාමීන් වහන්සේ විවස්ථාපතේ লীලා කියනවා තමා කියන හැඟීම නිසා හෝ හිතවත් යන හැඟීම නිසා හෝ අනුන්ට තර්ජන ආදී නොකරමු. අපි තර්ජනය කරන තාක් තර්ජනය කරන තමා ගැන හැඟීම නිසා නැත්තම් හිතවත් වෙන හැඟීම නිසා. නැත්තම් ලෝකේ මිනිස්සෙක් කොයි පරණ ටින් එකට පයින් ගහගෙන ගියාට අපි මොනවක් ගණන් ගන්නෑ. ඒක තමන්ගේ දරුවා පයින් ගහගෙන යනවා දැක්කොත් මේ ගෙදර ගිහලා කන මිරිකලා ගහනවා. ඌව කරන්න යන්න එපා. ඒ ගහන්නේ වෙන මොකකටවත් නෙවෙයි. අර අපි ළඟ තියෙන තමාගේ යන හැඟීම නිසා එහෙම නැත්නම් හිතවත් වෙන හැඟීම නිසා. නමුත් තමාගේ යන හැඟීම හිතවත් වෙන හැඟීම ඇත්ත වශයෙන් කියනවනම් ඒ දරුවා කෙරෙහි ඒ කෙනා කෙරෙහි මෙලෙක් බව ඇති කරන්න ඕන. අත්මතක තියාගෙන මේ කරුණාවෙම තියෙනවා වංචනික භාවයක් අන්තිමට පටිගය බවටපත් වෙනවා. ඉතින් ඒකේ කොතනදීද මේ කොතෙන්ද යනකම් කරුණාව කරුණාව වශයෙන් පෙනී හිටියනද කොතෙන්ද කරුණාව මේ විදිහට පටිගයට හැරෙනවද කියන එක මොනම තාලකින්වත් අපිට පාලනය කරන්න බෑ. මේකට ਸਰවඥාන්සේ යොදන්නේ මේ පටික නිමිත්ත අයෝනිසෝමනසිකාරයේ යෙදෙව්වොත් ව්‍යාපාදේ බවටපත් වෙනවා. යෝනිසෝමනසිකාරයේ යෙදෙව්වොත් තමයි මේ පටිකේ වැඩ කරන ඒකේ යාන්ත්‍රණය ඒකේ අනිත් පැත්ත වෙන කරුණාව කොහොමද යන්නේ? ඒකෙන් තමයි කවදාකවත් කරුණාවෙන් අමාරු වෙටෙන්නේ නැතුව කරුණා භාවනාව නතර කරන්නේ කොහෙද කියන විශාල පළල් පුළුල් ශේෂ්ත්‍රයකට අපිට අවදියෙන්න බලා පටන් අර ගන්නවා. ඉතින් මේ විදිහට ආවට ගියාට කරුණා මෛත්‍රී භාවනා දිගින් දිගට කිරීම පිළිබඳව උපදෙස් දෙනකොට උඟ දෙනෙක් හිතනවා මේ කොයිදුන ඇති විපස්සනාවක් ගෙනල් ඉවරලා අර පරල කරගෙන ගිය කරුණා මෛත්‍රී භාවනා කරන්න දෙන්නෙත් නැහැ මේ අධිපණ්ඩිතකම් කියලා. නමුත් මේවා ඒ ඒ කියන බුද්ධලයන්ට උනත් හොඳට හොයලා බැලුවොත් මේක සර්වඥ දේශනාවේ තියෙන පසුකාලීන අටුවාචාරින් වහන්සේලා මෙතින් ඉස්මතු කරලා ආදීනව සහිතව පෙන්වපු දේවල්. ඉතින් පූර්ණ චිත්‍රය බලනකොට ඒ හැම හොඳයි කියන දෙයකම නරක පැත්තක් තියෙනවා. හැම නරකයි කියන දෙයක හොඳ පැත්තක් තියෙනවා. අන්න ඒ વિશે తాදී ගුණයේ යුක්තව. නොසැලෙන මනසකින් හිටියොත් විතරයි අපට මේ ගුණ ධර්මයෙන් තමනුත් කෙලෙසෙන්නේ නැතුව ඒ ගුණ ධර්මය එනතම මේ ධර්මතාවය චිත්ත නියාමයක් විදිහට බීජ නියාමයක් විදිහට උතු නියාමයක් විදිහට නියාම ධර්මයක් විදිහට කොහොමද වැඩ කරන්නේ කියලා බලන්න අනේ බලනකොට තමයි අපිට බලන කෙනාට තේරෙන්නේ මේක මම විහිං අවබෝධ කරවට මට නම්බුවක් වෙන එකක් නෙවෙයි මේක හේතුඵල ධර්මයකින් සිද්ධ වෙනවා. මේ ආත්ම පුද්ගල වේදයක් මේක ඇත්තේ නෑ. කවුරු කවුරු වුණත් පටික නිමිත්ත ඇවිල්ලි කරලා නිය. අනුසුමස්කාරය යෙදුවොත් එයාට ද්වේෂය පහළ වෙනවා. පටික නිමිත්ත ආවත් යෝනිසෝමනස්කාරය යෙදුවොත් තමන්ටගේ ලুকু ගැලවුමක් තියෙනවා. තමන්ට නීවරණ ධර්ම පිළිබඳව චීනාශ වෙන්න හසලා කොහොමද බලන්නේ? තාදී ගුණයට කෙනා කොහොමද බලන්නේ කියලා නීවරණ ධර්ම වුණත් තමන්ගේ ප්‍රයෝජනෙ පිණිස එහෙම නැත්නම් තමන්ට ධර්මාබෝධි වැඩි කිරීම පිණිස බලන්න. ඒ වගේම තීන මිද්දේ ගත්තොත් ඒ තීන මිද්දේ එනකොට හරි ලස්සන ක්‍රියාවලි රාශියක් වෙනවා. ඒක මොකක්ද කියන්නේ? හරි විචිත්‍රයි. ඒ කියන්නේ අපි දෙගිතර ඉන්නවා කියලා හිතමු රිට්‍රීට් එකක් බලාගෙන අහවල් තැන්න ගිහිල්ලා මම භාවනා කරනවා. ගෙදර දහසකුත් වැඩ අතහැරලා අපි දවස් 7ක් 8ක් වෙන් කරගෙන මෙහි එනවා. මෙහාට පස්සේ අපි මදුරෝ හිටියා. එහෙම නැත්නම් උෂ්ණ වැඩි වුණා. නැත්නම් බඩේ අමාරුවක් ආවා. දතේ ගැක්කමක් ආවා. ඉවර කවදාක නිදිමත ඉන්නේ. ඒක හොඳටම ෂුවර්. නමුත් මේ සේරම ලැබිච්ච දවසේ මොකද වෙන්නේ? සමසීතෝසඳ ගුණේ තිනවා මැස්සෙක් මතුරෙක්වත් වහන්නේ නැහැ. දතේ ගැක්කමක් බඩේ ගැක්කමක් මොනවත් නැහැ. හොඳට යනකොට මේට බබා දොයි. ඉතින් ඒකට කියන්නේ gedara ඉන්න මහ හොරා කියලා. අර Tamanට කලාසුකෙන් ලැබෙන ඊටාම ප්‍රසස්ස තත්වේදී කෙලිම නින්දට වටන. ඒ නිසා උපේන ලද සියලු සම්පatti Tamanට ඇවිල්ලා ආනිසංස දෙන වෙලාවේදී කිසියම් බාධාවක් නැත්තඳ යනකොට මහා ගෙදර කඩාගෙන ගියා වගේ. හොඳට හම්බ කරලා ගෙදර හදලා පොඩ්ඩක් කීගම ගෙදර හොරකම් කරන්න ගියා වගේ තමයි ගෙදර ඇතුළෙම ඉන්න මහවරායි කියලා කියනවා තීනමින්. නිසා තීනමිද්දේ එනකොට හොඳට බලන්න ඊට පොඩ්ඩකට ඉස්සෙල්ලා සියලු දේ සම්පූර්ණ වෙලා තියෙයි. නිසා සියලු දේ සම්පූර්ණ වෙන්නකොටම අනතුරක් තියෙනවා. ඉතින් වරින් වර ඩෝං ගාලා ඔය එන ගහනකොට මට හොඳ සන්තෝෂයක් එනවා. මොකද මටත් තමයි නිින්දියාගෙන ඉන්න ඕන නැගිටිනවා. එහෙම නැත්නම් ඉන්න කටියට නැගිටිනවා. ඔය නිල්ලම හඳන වෙලාවේදී අර මේ වගේ ගොඩනැගිල්ල හැදුවා ඕකේ මම මේක යටතක් වෙන කුස්සිය තියෙන අරකේ පඩි තුනක් බහපු ගමන් කුස්සිය. ඉතින් ඔක්කොමලා දොස් කිව්වා ඉතින් හරිම හරිම සුන්දරයි ඉතින් යනකොට හරි ගාක ඈත පේනවා. ඒ නිසා හරි ආසයි භාවනා කරන්න. ඉතින් කිව්ව මෙතනම කුස්සිය හදලා ඉතින් සල්ලි නැති නිසා වෙන කරන්න දෙයක් නැහැ. වහලවල් දෙක පරිසුණුකින් බහලා යන්න ඕන. ඉතින් අන්තිමට මේ එතනින් තමයි අතරම ගොඩින් මහත්තයා භාවනා කරලා නැගිටලා ආවෙතනි. ගොඩින් මහත්තයා කිව්වා එතන කුස්සිය නොහැදුවා නම් මෙතන භාවනා ශාලාවේ තියෙන තේටම නිින්ද යන්න ඉඩ තිබුණා කියලා. ලීලා තියෙන ඉඳපු ගාන ඩෝ ගාල පොල් ගෙඩියක් පලනවා. ඉඳපු ගාන දර පලනවා. নানা ආකාර දේවල් කුස්සිය කරනවා කරපු ගාන ඔක්කොමලා හෙල්ලිලා හිටන ඒතර හැබැයි ලීල සෙන්ද බැන්නට අවදි වෙන්නේ අන්නර අමෝර සද්ද නිසා තමයි. ওই උඩ අපි සමාජලාවට මේ බණ අහනවා. ඒ බණ අහන වෙලාවෙදී උඟාක් වෙලාවට අපි ළඟ ඔය තියෙන ලොකු සාංශික බණපටි ඒක හොඳටම මලකඩ කාලා තියෙනවා. චරචර ගන්නවා වරින් වර සද්ද අඩු කරන්න ඕනේ වැඩි කරන්න ඕනේ. මේ උපකරණේ කැඩලා තියෙනවා ඔක්කොම පුපුර පුපුර බැන බැන උපකරණේ බැන බැන බණ අහනවා. යම් ආකාරයක හොඳ CD එකක් හම්බෙලා හොඳ යන්ත්‍රයකුත් හම්බෙච්ච දවසේ 140කට වැඩිය බුදි. බන හොඳට යනවා. හොඳට කිසිම කරදරයක් නැතිව. අනිත් වගේ මේ තීන මිද්දේ තියෙන වෙලාවේදී හොඳට තමයි දැනගන්න පුළුවන් පෙරකල පිනකට සිරුද්දේ සම්පූර්ණ වෙලා. හම්බුනානේ මොකද මේ සියල්ලම මේ තීන මිද්දෙන් එමෙන්න තමයි නිදිමත ගතියෙන් ප්‍රකම් කරනවා. ඉතින් ඒ නිසා කවදා හරි Tamand මට දැන් තියෙන මේ නිදිමතය කියන එක. ඒක කාමරාගේ නෙවෙයි කියන එක. පටිගේ නෙවෙයි කියන එක. මේ නිදිමත වෙලා දැන් හිත මිදීගෙන එනවා කියන එක. නිදිමත වෙලා හිත මුළු ගැන්නේ ලීන භාවයටපත් වෙගෙන එනවා කියන එක අවබෝධ කරගන්න පුළුවන් නම් ඒක හිතා ගන්න බෑ තර්කමනතර හිතන්න බෑ මොකද අවබෝධ ශක්තිය නැති කරගෙන වණ කරගෙන තමයි නිින්ද එන්නේ. නමුත් කවදා හරි Tamante සමහරලාට එනවා වැටෙනවා ආයෝලෝසනවා ආය වැටෙනවා අපි කිරනවායි කියලා කියන්නේ. නිදි කිරනවායි කියලා එහෙම වෙද්දී අවදිමත් වෙන්න Tamante වැටෙන්න ඉඩ තියෙනවා. දැන් මේ ඔළුව කෙලින් කරාට ආයෙත් නිකහුලම් බහ බැලුමක් වගේ ආයෙ වැටෙනවා. ආයෙ ටිකක් වෙලා උසනවා ආයෙ වැටෙනවා. ආන් මේ වෙලාවේදී Tamante ඇති ලැජ්ජාව තමන්ට ඇති වෙන මේ ઈચ્છා බංගත්වයේ තමන්ට ඇති වෙන අනේ මං වගේ මිනිස්සු කියලා හිතන ගතිය වෙනුවට මේක ස්වර්ණමය අවස්ථාවක් මේ තීන මිද්දේ හිතේ වැඩ කරනකොට තීන මිද්ද කියන චෛතසික දෙක හිතට ආපුවම මෙන්න මේකයි මිදින ගතියකට එනවා මේකේ මේක ඇකිලෙන ගතියකට එනවා මේ ඇකිලෙන ගතිය ආවට පස්සේ කාටත් ඕක තමයි ආන්න ඒ විදිහට මේ තීන මිද්දේ දකින්න නම් තීන මිද්දය විශේෂයි తాදී ගුණය ඇති කර ගන්න නම් තීන මිද්දේ තීන්දි මොන එක භාවනා කරවට ලක් කරන්න. ඒ ගිය භාවනාවක් එක්කත් බෑ තීන මිද්දත් එක්කත් බෑ එන්න තියෙන තීන මිද්දක් එක්කත් බෑ. ඒක නිසා යම් කිසි කෙනෙක් භාවනා කරලා නැත්තම් භාවනා පිළිබඳ විශාල චිත්‍ර රූපයක් මවාන හිටියොත් ඒ කිසිම කෙනෙකුට සාධාරණීකරණය කරන්න බෑ භාවනාදී නිින්ද යන්නේක හොඳයි කියලා. අඩු ගන්න භාවනාදී හිත ලීන වෙන එක හොඳයි කියලා. අඩු ගන්න භාවනාදී ආනපන සතිය ගෙවෙන එක හොඳයි කියලා. මොකද ඒක නිින්දට බර වෙනවා. නමුත් මේ තීන මෙද කියන නීවරණ ධර්මය අවබෝධ කරගන්න නම් අනිවාර්යයෙන්ම ඊ ඇති වෙච්ච එකක් හරි අල්ලපු ගෙදර තීන මිද්දක් එක්ක හරි කරලා බෑ. තමයි අස්පනා අපිට තීන මිද්දේ තීදී දැක ගන්නවා. ඉතින් මේ තරමටම මේකට වීරත්වයක් නොසැලෙන ගතියක් මේකට මේ විශේෂයි දරණ සුළු ගතියක් ඇති කර ගන්නවා කියවම හිතාගන්න කොච්චරක්නම් අපි මේ ධර්මයේ පිළිබඳ ධර්ම ගෞරවකින් ගැඹුරක් ඇති කර ගන්න වෙයිද මෙවැනි දේවල් ධර්ම කීට දකින්න. නීවරණ වුණාට ධර්ම වශයෙන් දකින්න. ඒ වගේම තීන මිද්දේ ඇති වේගෙන යනකොට අනුපන්නන්නම් වා තීන මිද්දං උප්පාදෝ හෝති තංජ පජානාති. <clears throat> භාවනාව අරමුණ <clears throat> පැත්තකට වෙලා හිත ඔයේ මේ සීතල වෙන්න පටන් ගන්නවා. හැකිලෙන්න පටන් ගන්නවා. ආනේ වෙලාවේදී දැන් මේ එන්න හදන්නේ මේ ගෙත ගෙවදින්න හදන්නේ තීන මිද්දයි කියලා දැනගන්න පුළුවන් නම් ගහක් වෙලාවට ඒ තීන මිද්ද කැඩලා යනවා එතකොට. ඒකත් අපේ ජීවිතේ හම්බ වෙච්ච වෙලාවක කවදාකවත් අත නැර ප්‍රයෝජන ගත යුතු අවස්ථාවක්. එන්නතු ඒක වැරද්දක්වත් ඒක කාලකන්නිකමක්වත් අකුසලයක්වත් කියලා කල්පනා කරන්න පටන් අරගත්තොත් කවදාකවත් මේ තීන මිද්දේ පිළිබඳ මුලැමැදාක දකින්න වෙන්නේ නැහැ. ඒ වගේම තිබිච්ච තීන මිද්දේ ක්‍රමයෙන් ගිවිලා යන හැටි දකින්න පුළුවන්. සමහර වෙලාවට ඒක මෙහිම වෙනවා මේ භාවනා ආනාපාන සතියක් වගේ මූල කර්මස්ථානය කරන යනකොට ආනාපාන සතියේ ප්‍රථම වතාවට ගෙවීම දැක ගන්නවනම් දැක දැක දන දන ඒ සංඥා ඒ නිමිති ඒ ඔක්කොම ගෙවන් වෙන බව දැනගෙන යනකොට ආධුනික මනස කිට්ටු කරනකොටම හිත ලීන භාවයටපත් වෙනවා. හිත සැඟවි ගන්නවා හරියට නිින්ද ගියා වගේ. නමුත් එතකොට ගුරු උපදේශයක් ලැබිලා කිව්වොත් දැන් ඔය හෙටත් ඕක වෙනවා අනිද්දාත් ඕක වෙනවා ඊගාපරියන්කෙත් වෙනවා ඒක නිසා ඒ බවට හිත කිට්ටු වෙනකොට හොඳට ඒකට ලෑස්තිලා යන්න කිව්වොත් අච්චරම කලින් හිත ලීන භාවයට යන්නේ නැතුව හිත හැංගින්නේ නැතුව ඊයේ මම මෙතෙන්දි වැටුනේ කියලා තව ටිකක් යන්න පුළුවන්. හැබැයි එදාට වැඩිය අරමුණ ගෙවෙනකොට ආයෙත් ලීන භාවයට වැටෙනවා. ඉතින් ගියාට පස්සේ වගේ ටිකක් ගැඹුරට ගියාට පස්සේ ආයෙ සිහියට එනවා ආයෙ වැටෙනවා. ආයෙ සිහියට එනවා ආයෙ වැටෙනවා. මේ හැම වෙලාවෙදීම ආනපන එකවරක් ගෙවෙනවා. සිහිය හිත සතිය එනවත් එක්කම ආනපනේ ගොරෝසු වෙනවා. පේන තන්ටම එනවා. ආයෙක සිවුම් වෙනකොට ආයෙ කිරනවා. ආයෙසරක් අනබන් නැගිටිනවා. මෙන්න මේ වගේ චක්‍ර වගයක් කරකවෙන්න පටන් ගන්නවා. කැරකිලා කැරකිලා ඉතින් මිනිස්සු හරි ලැජ්ජ හිතෙනවා. ලැජ්ජ හිතෙන කියන්නේ ඔළුව පාත් කරනවා ආයෙස් වෙනවා. ආයෙ පාත් කරනවා ආයෙස් වෙනවා. අනපනේ එනවා යනවා. මට හිතවිලි බාධා වෙනවා. මෙහෙම ගිහිල්ලා එක වෙලාවක් එනවා සම්පූර්ණ ආය නිදිමත ඇය ගානකට එන්නේ නැති වෙන විදිහට ලොකු ප්‍රබෝධයක් එනවා. එතකොට නිකන් හරියට ඒ රැල්ලක් හරහා ගියා වගේ අපි දන්නවා මුහුදු රැල්ලක් මුහුදු රැල්ල පීනනවා නම් මුහුදු රැල්ල පදිනවා නම් විශාල රැල්ලක් වෙනකොට ක්‍රම දෙකක් තියෙනවා එකක් තමයි මුහුදේ සම්පූර්ණ ගිලෙන්න ඕනේ වෙලාවට ඒක උඩින් රැල්ල අරින්න ගියොත් මොකක්වත් වෙන්නේ නැහැ එතන රැල්ලේනෝඩ උඩ පනින්න ඕනේ රැල්ලට යටින් අරලා කඳ ඉසිච්ච ගමන් රැල්ල යනවා මොකොත් වෙන්නේ රැල්ලේ දැල්ලට අහුනොත් තමයි උසල පොළවේ ගහන්නේ ඒ වගේ අර නිදිමත එන්න එනකොට තමයි ඉස්සිලා ඒක දිහා බලන්න හිටියොත් මේ නිදිමත රැල්ල යන හැටි ඒක ගියාට පස්සේ මොනවාක් වෙලා යනකම් නිදිමත එන්නේ නැති තත්ත්වයක් වෙනවා. හැබැයි මේක වෙන්නේ ඉස්සලා ලැජ්ජ කරවලා, නිදි කරවලා, හිත වට්ටලා নানা ප්‍රකාර කරදර කරනවා. අන්න ඒ වයිදී නොසැලෙන මනසකින් හිටියොත් විතරක් දවසක මේ නිින්ද තිබිච්ච නිින්ද යන හැටි, ගිවන් වෙලා යන හැටි දැක ගන්න පුළුවන්. ඉතින් මේකට නිින්දක් වගේ දෙයකට නැත්නම් තීන මිද්දේට ආහාර වශයෙන් පෙන්වන්නේ අරති නන්දි විජම්බිකා බත් සම්මදාදී වශයෙන් ਸਰවචන්සේ සඳහන් කරනවා අරතිය කියලා කියන්නේ අධි කුසලයට කම්මැලිකම. ඒ කියන්නේ අධි කුසලයට කම්මැලිකම කියන එක සාමාන්‍ය විවහාරයෙන් කියන්නේ වඩා හොඳ තිබියදී හොඳ බදාගන්න. වඩා හොඳ අවස්ථාවක් තිබීදී හොඳ බදා ගන්න එක ඒක ඉතින් මිනිසයා සාමාන්‍ය ලේසියට පාසුරත් කරන දෙයක්. ළමන්ට ඉතින් හම්බෙච්ච වඩා හොඳ අවස්ථාව කියන අධි කුසලයේ ජීවිතී ඒකට කම්මැලි වෙලා සාමාන්‍ය කුසලයක් කරන ඉතින් නරක වය මම දැන් කුසලයක් නේ කරන්න කියලා තමන් කරන දේ සාධාරණීකරණය කරාට තමන් ඒකට කියන උපයෝගී ආස්තික වටිනාකම කියලා කියන ආර්ථික විද්‍යාවේ ආවස්තික වටිනාකම පනනවා. හොඳ දෙයක් කළ හැකිව තියදී ඒ වෙනුවට ලාමක දෙයක් කරලා සතුට වෙන ගතිය තියෙනවා. මේකට කියන්නේ අරතිය කියලා. ඒකේ අනිත් පැත්තට කියනවා රතිය. භාවනා රාමෝ හෝති භාවනා රතෝ, පහනා රාමෝ හෝති පහන රතෝ. හැම වෙලාවෙදීම භාවනා රාමතාවේ භාවනා රතිය නැත්නම් ප්‍රහාණය කිරීමේ ආසාව තහ ප්‍රහාණ කිරීමේ රතිය ඒක ප්‍රයෝගින් ඇති කරන්න ඕනේ කියලා සරුවචන සඳහන් කරන්නේ ඒ භාවනා රාමතා භාවනා රතියෝ භාවනා රතෝ පහනාරාමතාය භාවනා රතෝ කියන මේ ගුණේ එන්නේ අල්පේච්ඡ ජීවිතේ. ලදදීන් සතුට වීමේ ගුණේ ඇති මනුෂයාට විතරමයි මේ භාවනාරාමතාවය සහ පහනාරාමතාවය එන්නේ. ඒක තමයි ඔය ආර්යවංශ සූත්‍ර දේශනාවේදී හැම වෙලාවෙදීම සරුවචන වහන්සේ තමන් පාවිච්චි කරන භික්ෂු භික්ෂුණීන් වශයෙන් බලනවා නම් පැවිද්දා වශයෙන් බලනවා නම් සිවුරු පින්ඳ පාත සේනාසන ගිලම්පස වෙනුවෙන් ලද දෙයින් සතුට වීම ලද්දෙන් සතුටින් මේ ಗುಣ කතා කිරීම නොලද දේවල් පිළිබඳව නොමනා ක්‍රමවලට හොයන්න යන්නේ නැතිකම තමන්ට අවශ්‍ය දේ ලැබුණත් ඒ සම්බන්ධව කාමයෙන් බැඳිලා මටයි ලැබුණේ මේක මගේ මගේ පිනට ලැබෙන්නේ කියලා ගන්න නැතුව මේ සංසාරේ දුක් ගෙවම් කරන්න Brahmachariya මට මේක ලැබුණා කියලා ඒ නිස්සාරණ ප්‍රඥාවෙන් පාවිච්චි කරන්න ඕන. එහෙම තමයි ඒ සන්තුට්ටි ගුණය යථාලාභ සම්පුත්‍ය යථා බල සන්තුට්ඨිය ආදී වශයෙන් තියෙන මේ සන්තුට්ටි ගුණය අමාරුයි ගොඩනගා ගන්න. මොකද හේතුව මුළු ලෝකෙම තියෙන්නේ සුඛභෝගීත්වයට නැමිච්ච ආර්ථිකයක් දේශ පාලන ක්‍රමයක් අධ්‍යාපන ක්‍රමයක්. ඒ නිසා හරි අමාරුයි කෙනෙකුට මේ ලද දෙයින් සතුටු වීම ගැන ආඩම්බර වෙන්න. එකම ව්‍යාපාරය මම දැක්කේ මේ බාලදක්ෂ ව්‍යාපාරය විතරයි. ඒ ව්‍යාපාරෙදී පුළුවන් තරම් උත්සාහ කරනවා පරිසරයට අනුව හැඩගැහෙන්න. ඒකෙත් එළඹ සිටීම තමයි පළවෙනිම බේඩන් පවල් සාමිතුමා දීලා තිබුණේ be prepared කියන එක තමයි පළවෙනිම ආප්තෝදේශී සරුවචනාංශෙත් ඒකම තමයි කියලා තියෙන්නේ. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙක් ඒ වගේ Tamanට ඡාම් ජීවිතයක් ගත කළ හැකියි තිබියදී එහෙම නැත්නම් අර පිළිවෙලින් දායක ජීවිතයක් ගත කළ හැකියි තිබියදී අල්ලපු gedර කරන නිසා හෝ එහෙම නැත්නම් Tamanගේ පන්තියට ගැලපෙන්නේ නැහැ කියලා හෝ নানা ආකාරයෙන් අපි මේ අනවශ්‍ය සංකරතා කරන්න පටන් අරගත්තොත් එයාට සාපේ තමයි හම්බ වෙන අර්ථිය. අධිකුසල අවස්ථාව ආවට ඒක පැහැර යනවා. ලාමක කුසල් වලට යෙදෙන්නේ. යම් වෙලාවක ඇඳුමින්, කෑමෙන් බීමෙන්, ඉඳුමින් හිටුමින්, බෙහෙතෙන් ඒ මධ්‍යම ප්‍රතිපදාවට යනවනම් ඒ පුද්ගලයාට අනන්තවත් හැම වෙලාවෙම හිත අලුත් කරගන්න පුළුවන්. හිත ශ්‍රද්ධාවන්ත ආගමනුකූල ධර්මානුකූල කරගන්න අනන්තවත් අවස්ථාවක් ලැබෙනවා. ඉතින් ඒ වෙනකොට කාමච්ඡන්දයට දුරු දෙන විදිහට සුඛෝභෝගී පරිභෝගිකත්වයට වැටුනොත් එයාට තමන්ගේ වැඩේ කරගන්න වෙලා නැති වෙන නිසා මේ අරතිය කියන චෛතසිකේ වැටෙනවා. ඒක නිසා ওই අවුරුදු 30 ගානේ මම බල බල හිටියා කවුද මේ අරති කියන ගුණයට බන කියන ආමතුරු කෙනෙක් කියලා. මම තාම කවුරුවත් දැකලා එක තැනක මම දැක්කයි බුරුමේ පන්දි ස්වාමීන් වහන්සේ දශමාර සේනාව ගැන කතා කරනකොට <coughs> දශමාර සේනාවේ පළවෙනි සේනාව තමයි කාමය කාමාතේ පඨමා සේනා ဒုတိ ය අරති උච්චති අර දිගිනේට අටුවාව දෙනව අදි කුසලයට කම්මැලි වීම කියලා. නමුත් මොකද්ද මේකෙන් කියවෙන්නේ කියන එක විස්තර වෙන්නේ නැහැ. මොකද ඒක අද රටේ බුද්ධ ආගමේ හරහා ගිය පිළිකාවක්. තලහාගේ උපරිම දේ තියේදී ඊගාවදී ගැන ආලවට්ටම් කර කර ආවඩාගෙන කෑකා ගහගෙන ඉන්නවා. ඉතින් ඒක වෙන්නේ මුළු ශාසනයෙම දි รา පත් වෙනවා. නමුත් එක්කෙනෙක් උත්සාහ කළොත් ඒ විදිහට රට්ටු ලෝකයා බුද්ධ ශාසන මාත්‍යන්තේ නැත්තම් කොයි එක නාහරි කරන්නේ. මේ අරතියට අවඩද්දී Taman භාවනාරාමතා භාවනාරතිය වඩන්න ගියාම ඒ මිනිස්යාට මං විතරයි භාවනා කරන්නේ කියන මාන්නේ ඉඳී තියෙනවා. නැතරසු හතර පහ දෙනෙක් කියලා භාවනා කරනකොට ඒක නා කතා කරලා අන්තිම එක නා කියනවනේ මං විතරයි කතා නොකළේ කියලා. ඒකටත් කතාවට අහුවෙලා. ඒ වගේ මං විතරයි භාවනා කරන්න කියලා මාන්නයක්, තණ්හාවක්, දිට්ඨියක් ආවොත් ඒකත් කැලලක් ආර්යවංශ ප්‍රතිපදාව කරන කෙනාට. ඒකත් ඇත්තටම තාදි ගුණයක් තමයි කතා කරන්නේ. ආන්න ඒක රකින්න කෙනාට නිතරම ප්‍රබුද්ධ ගතියක් තියෙනවා, ප්‍රබෝධ ගතියක් තියෙනවා. ඒකට කියනවා භවන රතිය කියලා. මේක නොවුනොත් ජීවන රටාව හදාගත්තේ නැත්නම් ඔය කොච්චර දක්ෂ ගුරුවරු හම්බුණත් කොච්චර ලස්සන කමඨාන් සුද්ධ කිරීම වුණත් කොච්චර හොඳට බණ ඇහුවත් Tamange ආජීවය සකස් කරගත්තේ නැත්නම් කදාකවත් යන්න බෑ. ඒසා නිතරම සර්වචනාංශයේ සඳහන් කරපු විදිහට ඒ භික්ෂුවගේ තියෙන භික්ෂු ආකල්ප භික්ෂුණීගේ තියෙන ඒ ආකල්ප පැවිද්දන්ගේ තියෙන ආකල්ප අරණ්‍ය වාසිකත්වයේ ආකල්ප උපාසක උපාසිකාවන්ගේ තියෙන ආකල්ප එහෙම නැත්නම් ආජීවය ආදර්ශයට ගත්තේ නැහැ ඒ අනුව ජීවන රට හදාගත්තේ නැත්නම් අපි කොහොම කරත් අර හිල් වෙච්ච කලයකට වතුර පුරවන්න වගේ ඇහිදල් කූඩේකට වතුර පුරවන්න හදන වගේ කොච්චර වැක්කිරොත් වැඩක් නැව දරන්නේ. එතකොටත් මේ නිදිමත ගතිය බහුල වෙන්න ඉඩ තියෙනවා. ඒකට කියනවා අරති කියලා. එහෙම නැත්නම් විජම්බිකා කියලා කියන්නේ ඈනුම් අරණ ගතිය. අරති විජම්බිකා බත්ත සම්මද කියලා කියන්නේ කෑවට පස්සේ කෑපත රෝගය කියලා එකක් හැදෙනවා අපේ. සිංහලෙන් කියන්නේ කෑපත රෝගය කියලා කාලා වැඩි වෙච්චාම ওই පැත්ත වැටලා නිින්ද යන ගතියක් තියෙනවා. ඒ නිසා ප්‍රමාණික මුල කෑම ගත්තොත් ඒ නිදිමතට බර වෙනවා. ඉතින් අර මේ අපිට යුනිවර්සිටි ඉඳද්දී 12යි 1යි නිවාඩු. කෑම අරගෙන ඉන්න ඕනේ. එකට ලෙක්චර් එකට ගියාම ඕලිමේ බුදි. ඒ බණ දේශනේ පවත්තන එකනටත් තේරෙනවා. ඔක්කොමලා ඉන්නේ නිින්ද කියලා. ඒක කරන්න දෙයක් නැහැ. කාපු ගමන්ම එන අර භත්ත සම්මදය ඉතින් ඒක මේ දිවා විහරණයකින් කඩා ගන්නයි කියලා තියෙනවා. දිවා විහරණයකින් කඩාගෙන සක්මන් කිරීම ආදී දේවල් වලින් මේ නිදිමතට ඒ භත්ත සම්මදය කඩා ගන්න බැරි වුණොත් ඒ පුද්ගලයාට සිද්ධ වෙන්නේ අර වටිනාම කරදරයකින් තොරව ඇතිවෙච්චේ සුන්දර අවස්ථාව නින්දින් කඩනවා. ඒ නිසා මේ ධර්ම කොහොමද නින්දත් එක්ක සම්බන්ධ වෙන්නේ? ඒවට අපි නොදැනුවත්වම ආජීවයේ සකස් නොකිරීම නිසා ඒවට අපි ආහාර දෙන හැටි ආහාර දීලා කොහොමද නිින්ද නැති කරන්නේ කියලා ප්‍රශ්න අහන හැටි Tamanටම තේරෙන්න පටන් අර ගන්නවා. ඒ තීන මිද්දේ පිළිබඳ යම් කිසි කෙනෙක් උනන්දුව කටයුතු කරන පටන් ගන්නවා. ඉතින් ඒ නිසා භාව විශේෂයෙන්ම දැන් මේ දවස් හතේ භාවනා කරනකොට හුඟක් අඩුයි මොකද හේතුව ඒ සීමිත වැඩපිළිවෙලට ඉන්නේ ගොඩාක් කැපකිරීම කරලා ඒ නිසා දවස් හතේ <clears throat> සෑහෙන දුරට මෙහෙයුමක් තියෙනවා. නමුත් දිගටම බණ භාවනා කරලා ගත කරන ජීවිතයට ආවට පස්සේ පැවිද්දන්ට වෙන ප්‍රධානම බාධාව තමයි ජීවිතයේ අර්ථියට වැටෙනවා නිදිමත වැඩි වෙනවා. කුසීත වෙන ගතියට වැටෙනවා. ඉතින් ඒක අවුල් කර අයින් කරගෙන මුළු ජීවිතේම අවදීන් ගත කරන්න හදා ගන්නවා කියන එක මුළු සංසාරෙ මුළු මුළු ජීවිතේම මුළු අවතුම් පැවතුම් සියල්ලකේම යහපත් සංකලනයක් එන්න ඕනේ. ඒක හරි අමාරුයි. එහෙම නැත්නම් භාෂකම් ලැබෙන්න ලැබෙන්න වෙන්නේ කුසීත වෙන එක. එචා ගියත් හරි කැමැති සංඝයාට ඒ පහසුකම් ලැබලා දෙන්න. නමුත් පහසුකම් දුන්නට මොකද? ඒ පහසුකම් වැඩි වෙන්න වැඩි වෙන්න වෙන්නේ බබා දොයි කියන එක තමයි. ඊට පස්සේ බුදු වෙන්නයි මාන වෙන්නේ බුදියන එකයි සිද්ධ වෙන්නේ. ඉතින් මොකද කරන්නේ? ඉතින් දීයොත් සන්තෝෂ වෙනවා, පැවිද්දොත් සන්තෝෂ වෙනවා බුදියාගෙන. මේක කඩනවයි කියන එක, මේක අනිත් පැත්තට යනවයි කියන එක ඉනින්ද දැකලා මේ ਸਰුවචනාංශිකට දීලා තියෙන උපමාන දැකලා මිසක්ක වෙන දේවල් වලින් හරියන්නේ නැත්නම් ඒ බුදුහාමුදුරුවෝ කියන්නේ නිින්ද කනන තියෙන එකම ක්‍රමය තමයි නිින්ද පිළිබඳ වෙන සංඥාව මේ නන්දි විජම්බිකා බත්ත සම්මත වගේ එනකොට මේ සංඥාවෙන්ම දැනගන්න ඕනේ කයත් කෙලෙසියත් නින්දට කැමති. නිසා নানা ප්‍රකරණ වලට ඒකට ආධාර කරනවා. නිසා ඒ වෙලාවෙම මෙනෙහි කිරීම තමයි ඔය මහසි භාවනා ක්‍රමයේ තියෙන ප්‍රධානම යන්ත්‍රය. දැනගන්නකොට නිදිමතයි නිදිමතයි කියලා හෝ එහෙම නැත්නම් ඒ වෙලාවේ පේන ආස්වාස් ප්‍රස්වාස දෙක හෝ වේගෙන් මෙනෙහි කරන්න කියනවා. එතකොට සමාධිය නම් කැඩෙනවා. නමුත් සතිය පණ ගන්නවා. ඉතින් ඒක පරියන්කේදී කරන්න තියෙන අපිට ඒ දෙමිනේ කරන එක පරියන්කට යන්න ඉස්සලා සක්මන් කරන එක. හොඳට සක්මන් කරපුවාම විනාඩි 20ක් 30ක් යනකම් අවදි කරගෙන ඉන්න තරම් කාය ශක්තියක්. ඒවට කියන කායික වීර්ය කියලා ඇති වෙන්න ඉතන මේවා නින්දට විරුද්ධව ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ වගේම උද්දච්ච කුච්ච කියලා කියන අතීතය ගැන පශ්චාත්තාප වෙන සහ අනාගතය පිළිබඳව හිත තිගැස්සලා සලසුම් කරන ගතිය ඒක හිතවිලි වලින් තමයි එන්නේ විශේෂයෙන්ම කියනවා වයසට ගිය අයට ජීවිතේ මැද වයස පැන්න අයට තියෙන ගොඩක් වෙලාට කරපු දේවල් පිළිබඳ පශ්චාත්තාපය ජීවිතේ තරුණ වයසේ ඉන්න අයට තියෙන අනාගත සැලසුම් පිළිබඳව සිල්ලාරේ නැත්නම් අවිශ්චිච්ච ගතිය. ඒ වගේම බටහිර චින්තනයේ තියෙන අයට තියෙන අනාගත සැලසුම් පිළිබඳව හිත අවිශ්චිච්ච ගතිය. <clears throat> ආසියාකරේ ඉන්න අයට තියෙන්නේ තමන්ගේ සදාචාර සම්පන්න අගයුම් ආඩම්බරකම් නිසා තමන් ගත කර ජීවිතයේ සාර්ථක නැහැ කියලා ඇති වෙන කුකුස පශ්චාත්තාපේ. ඉතින් මේ දෙකම එනකොට ඒවා කුකුසට කුකුස් කරන්නේ නැතුව අනාගතය පිළිබඳ උද්දච්චයට පත්වන්නට වෙන්නේ නැතුව තාදී ගුණයකින් බලනින්ද මැද වයස හොඳයි. <clears throat> මැද වයසේ දෝ දෙක සමබර වෙනවයි කියලා කියනවා. මේක ප්‍රඥාදාසකය කියලා කියනවා 40 වෙනකොට තාම ඉච්චර බව ගොඩක් කරගෙනත් නැහැ. අනාගත සැලසුම් පිළිබඳවත් ඉච්චර නටන්න දෙයක් නැහැ. දන්නව සැලසුම් කරලා හරියන්නේ නැහැ කියලා. නමුත් ඉතින් 40 වෙනකම් භාවනා කරන්න පමා වෙන්න කියන එක නෙවෙයි මම කියන්නේ. මේක ඉන්ද්‍රිය පරිපාකයත් එක්ක යන දෙයක්. තමන්ගේ ඉඳුරංගේ මේරිච්ච ගතියක් ඕනේ පශ්චාත්තාපේ සහ අනාගත සැලසුම් පිළිබඳව වැඩිදුර නොගින් කරගෙන යන්න. ඉතින් ඒකෙදී ඔය කොච්චර සැලසුම් කරත් අපි භාවනා කරන කාලේ තැහෙන වෙලාවක් අතීතය ගැන කල්පනා කරලා පශ්චාත්තාප වෙනවා. අනාගතය ගැන සැලසුම් හදලා හිත ඇවිස්සෙනවා. ආන්න එක එනකොට මේක කාමච්ඡන්දේ නෙවෙයි. මේක ව්‍යාපාදෙත් නෙවෙයි. මේක නිදිමතත් නෙවෙයි. මේකට කියන්නේ උද්ධච්ච කුක්කුච්චේ කියලා. අල්ලගන්න පුළුවන්. ඒක තියෙද්දි අල්ලගන්න පුළුවන් නම් සම්තිමේ අජත්තං උද්ධත් උද්ධච්ච කුක්කුච්චං අච්චිමේ අජත්තං උද්ධත් උද්ධච්ච කුක්කුච්චන්ති පජාන ඒ Taman ළඟ ඒ දුවන ගතිය තියෙද්දි මේක නීවරණයක් විතර අඳුර ගන්න පුළුවන් ගතිය. ඒක පුදුමාකාර වෙන විදිහ කියන දර්ශනාවේදී පමණක්ම සිදුවෙන දෙයක්. සමත භාවනාදී කල්ලන්න වෙලාවක් ඉන්නේ. ඒ නිසා නිතරම ඒක එනකොට එලවලා දාන්න හදන වෙනුවට මේ උද්දච්ච කුක්කුච්චේ හිතට එනකොට මොකද වෙන්නේ කියලා බලන්න හිතේ විපිලිසරකමක් එනවා. වූප සමය නෙවෙයි අවූප සමය කියලා අවිශ්චිච්ච ගතියක් එනවා. ඒක කියන්නේ හරියට මී වැද්දෙක් ගිහිල්ලා මී මී වදයක් කරනකොට දුම්බිමඩ පස්සේ අර ඇකිල්ලා තිබුණ මී වදේ ඇවිල්ලා මී වද්දගේ ඔළුව වටේ කරගෙන පටන් අර ගන්නනේ. අනිත් වගේ ඇකිල්ලා තිබුණ හිතවිලි රාශි රාශි ගිහිල්ලා හිත වටේම අවිශ්ෙන්න පටන් අර ගන්නවා. එතකොට එක්ක කුකුස පහල වෙනවා එක්ක එහෙම නැත්නම් අනාගතය පිළිබඳව උද්දච්චය පහල වෙනවා. ඉතින් ඒක සතිය සමාධිය නැති බවක් නම් 100 200ක් ඇත්ත. නමුත් ඊටාත්ම සුන්දර දේ තමයි සමාධිය එන්නේ. හිත ඇවිස්සීලා කියලා දැනගන්න පුළුවන් සතිය තියෙනවා. මෙතෙන්දී හොඳට යම් කිසි කෙනෙක් මේක පිළිබඳව තාදී ගුණයෙන් පුරුදු කළොත් අකම්පිය ගතියෙන් පුරුදු කළොත් සමහර විටක මේ ඇවිස්සීලා ගතිය තිබුණාට ඒ අඩියේ ආනාපාන ඊටාත්ම සංසුංග පැත්තකටලා ඉන්න බවක් දැක ගන්න පුළුවන්. හිත ඇවිස්සලා. මුත් පැත්තකටලා ආනාපානේ සාන්තව ඉන්න බව දැක් ගන්න පුළුවන් වුණොත් තමයි තේරෙයි ඇවිසිච්ච හිත ගැන කලබල වෙන්න ගියොත් ඇවිසීම වැඩි වෙනවා. සාන්ත වෙච්ච ආනාපානේ හොයන්න ගියොත් හිත එන්න එන්න සාන්ත වෙනවා. එනිසා තමයි යොදන යෝනිසමනසකාරය යෝනිසමනසකාරය අනුව ඇවිසිච්ච බව දන්නවනම් ඒකට තුරාගෙන බත්තලියකට වැතුරු ටිකක් දැම්මා වගේ සංසිඳවන්න පුළුවන් ක්‍රමයකුත් තියෙනවා. එහෙම නැත්නම් ඒකට තව ගින්දර දැම්මොත් බත්තලිය උතුලා ලිපත් නිවාගෙන උතුරලා යන්න වගේ යන්න ඉති තියෙන නිසා ඒකෙදී පුංචි අවස්ථාව හැටියට යෝනිසමංස්කාරය යොදලා වැඩ ගන්න යෝගාචරය සූර වෙන්න ඕනේ. ඒ සූර වීම සඳහා ඒ හිතට හිතවිලි ආවයි කියලා කලබල වෙලා සලුවක සාදාලා නැගිටලා ගිහිල්ලා හරියන්නේ නැහැ. ඒ වගේම විචිකිච්ඡාව කියන අවසාන නිවන ධර්ම ගත්තොත් එහෙම ප්‍රපංච කළ යුතු නැති තැන ප්‍රපංච කිරීම තමයි මේ විචිකිච්ඡාව කියන්නේ. ඉතින් ඒක පෙන්වන්නේ ඥානයක් වශයෙන් Taman එක හිතා ගන්නවයි කියලා. පඤ්ඤා මුකේන විචිකිච්ඡාවං චේති කියලා තියෙනවා. ඒක පෙනේ හිටින්නේ තමයි මේ ප්‍රඥාවක් වගේ. මම මේ වෙලාවේදී මොකද්ද කරන්න ඕනේ, අරක් කරන්න ඕනේ, මේක කරන්න ඕනේ කියලා දෙගිඩි හිත පහල කර ගන්නවා. ඉතින් දෙගිඩියා හිත පහල වුණාට පස්සේ ඒක දෙලිම ලකුණක් ප්‍රධාන වශයෙන් භාවනාවේ දියුණුවට බාධායි. උදාහරණයක් වශයෙන් කියනවා මිනිසෙක් වටිනා වඩපොදියක් අරගෙන යනකොට ඒ මනසට පේනවා පිටිපස්සෙන් හොරෙක් කෙලවනවා වගේ. නැත්නම් හොරෙක් තමන් ලූ බඳිනවයි කියලා. ඉතින් මනුෂ්‍ය ඉක්මනට ඉක්මනට යන්න හදනවා හොරාට සෑහෙන ඉස්සර වෙලා යන්න. යනකොට දෙමන් හන්දියක් හම්බ වෙනවා. යාට දන්නේ නැහැ කොයි හන්දියේද අරසාව කියලා. ඉතින් අරකෙ ටිකක් ගිහලා ආපහු වෙනවා. මේකෙ ටිකේ ගිහලා ආපහු වෙනවා. ඉතින් කොහමද යාට හන්දිය පන්නන්න බැරි වෙනකොට හොරා ඇවිල්ලා අර බඩු ටික හොරකම් කරනවා වගේ දෙමන් සංදියේකදී අදිමොක චෛසිකේ නැත්තම් නැත්තම් මෙතන ප්‍රපංච කරගෙන ඉන්න දෙයක් නැහැ. මෙන්න මේකේ යන්න ඕන කියන එක දන්නේ නැත්තම් ඒ දෙමන් සංදියේදී තෙපර බාන පමා වෙන කෙනා හොරුන්ට අහු වෙන්නාසි. ඉතින් එතෙන්දි විශාල ප්‍රශ්නයක් වෙනවා කෙනෙකුට ත්‍රිපිටකේ දන්නේ නැතුව කර්ණත්තාන සුද්ධ කරන්නේ නැතුව අපි කොහොමද මේ හරි පාර මොකද්ද කියලා දන්නේ. ඉතින් එතෙන් තියෙන එකම දෙයයි සරල දෙයයි තියෙන්නේ සතිය අරසා වීමට කුමන්ත කළ යුත්තේ එච්චරයි. සමාධිය අරසා කරන්න ගියොත් තමයි ඔය ප්‍රශ්නේ මතුවේ. ප්‍රඥාව අරසා කරන්න ගියොත් තමයි ප්‍රශ්නේ මතුවේ. සතිය නම් අරසා කළ යුත්තේ යෝගාවචරය එතෙන්ට එනකන් සතිය වැඩිමින් ගත්ත ක්‍රම සහ විදි අනන්තවත් ඇති යෝගාවචරයට ඉදිරි ගමන බලන්න. හැබැයි උගාක් මන් දකින්නේ මේ අතනින් මෙතනින් අහුලාගත්ත වචන ටිකක් අහුලාගෙන ඒ වචන ගලපන්න හදනවා භාවනාවේදී. ඒ ලෙඩේට නම් බේත් නැහැ. ඒක නිසා පන්දි ස්වාමීන් වහන්සේ බුරුමේ ලියලා තියෙනවා අවබෝධ කිරීම ඒකාන්තයෙන්ම භාවනාවට බාධාවක් නෙවෙයි. අවබෝධ කියන කියන්නේ පොතේ දැනුම. පොතේ දැනුම තිබුණාට බාධා වෙන්නේ නැහැ. නමුත් මේ පොතේ දැනුම පාවිච්චි කරන්න දන්නේ නැත්නම් ඒක ඒකාන්තයෙන් බාධා කරනවා. මේ නිසන් වනේ හදන කාලේ ධම්මනිසන් තියාමඳුරෝ මේක ටිකක් කෙලවරට ගිහිලා තිනවා කියලා තිනවා ලොකු තාන්ත යුතුයකන් තිනවා මේකේ ඉන්න සංඝයා හතරපද ගාතාවක්වත් කටපාඩම් කරන්න දෙන්න එපා. මොකද පාඩම් කරපු ඔක්කොම අනාගෙන තියෙනවා. දැනුම තියෙන හැම කෙනාම ප්‍රායෝගික පැත්තට යන්නේ දැනුම වර්ධනය කරනවා මිනිස්සු අමාරු වෙන නිසා මේ දැනුම කියන එක ත්‍රිලවට වඳුරෙකුට දැලිපියක් අහුනවා. ඉතින් අද කාලේ වෙනකොට හැම channel එකෙම හැම රේඩියෝ එකෙම හැම බුදුසන්න පත්‍රයකම හැම පොතකම පුදුමාකාර විදිහට භවනා තොරතුරු තියෙනවා. කවුරක්වත් දන්නේ හැබැයි එකක් තියෙනවා. ඒ එකකවත් බොහෝමත්ම කලාතුරකින් තමයි සතිය ගැන කතා කරන්නේ. ඒ නානා ප්‍රකාර පොරොන්දු දීලා තියෙනවා. සතිය ගැන කතා කරන එකක් ගත්තොත් මෙන්න මේ විචිකිච්ඡාව කියන එකට පැහැදිලි උත්තරයක් තියෙනවා. නිසා සතියදී කියන්නේ පැහෙන්න හදන්න එපා. පඬිතිය වෙන්න යන්න එපා. සතිය වඩ아가න යන්නේ. එහෙම නැතුව අර අර වුරු මෙහෙම ගන්නවා මේ පොතේ මෙහෙම තියෙනවා ඒක මේකට ගැලපෙන්නේ කොහොමද මේක ඒකට ගැලපෙන්නේ කොහොමද කියලා විචිකිච්ඡා මුකේන පඤ්ඤා මුකේන විචිකිච්ඡාවං චේති. ඉතින් මේක කවුරු හරි අභිරමණය කරනකම් මේ විචිකිච්ඡාව අභිරමණය කරනකම් ඒ කොච්චර කෙරුවකට හොදෝදා මඩේ දාන ගතියක් තියෙනවා. ඉතින් මේකට සද්ධාචෛතසිකය අනිත් පැත්ත. සද්ධාව කියන්නේ දෙන ඕන එකක් බාර අරගෙන කරනවා. ඉතින් යම් කිසි වෙලාවක මේ සද්ධාවයි මේකයි සමබර වෙන්න ඕන. සමබර වුණාට පස්සේ මේ නීවර ධර්ම යටපත් වෙනකොට නිවන් ධර්ම යටපත් කරන තරමට තමන්ගේ ශක්තිය එනකොට මේ ශ්‍රද්ධාව, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම පහම නන්නත්තර දිශාගත වෙලා තිබුණේ ඔක්කොම එක දිශාවකට එන්න පටන් ගන්නවා. මේ එක ධර්මයක්වත් නැතිකම නෙවෙයි තියෙන්නේ මේ ගුණයක් නැතිකම. යම් වෙලාවක මේ ධර්ම පහේ ගුණයක් ශ්‍රද්ධාව, විරිය, සති, සමාධි, ප්‍රඥා එනකොට නීවරණ නිකන් කලුලැලක ලියපු එකක් ඒ මකන කොට් එකකින් මකන්නා වගේ මකන්න. පැන්සල්ක ලියපු එකක් ඉදේශල් කැලකින්මක් ගන්නවා වගේ මම ගන්නවා. නමුත් මේ ශ්‍රද්ධා විදී සති සමාධි ප්‍රඥා ඒක රස වෙලා නැත්නම් නිවන බහරි බලවත් වෙනවා. ඒ නිසා යෝගාවචරයට ඒ ඉන්ද්‍රිය ධර්ම ඒක රස කිරීමත් එක එක නීවරණයක් වෙන් වෙන් කරලා අවබෝධ කිරීමත් ලැබෙන අවස්ථාව වෙනකොට නොසලෙන ගතිය ඒ තාදී ගුණ ඊටමත් අවශ්‍ය වෙනවා. ඒ ගතිය ඒ වෙනකොට ප්‍රායෝගික මට්ටමේ නෙවෙයි තියෙන අහලා දැනුමින් දරගන්න තියෙන්නේ. මේ වගේ ප්‍රශ්න අනිවාර්යයෙන්ම එනවා. ඒ කියන්නේ භාවනාවේ හොඳට අරමුණෙන් හරි කරදරයක් නැතුව ඉන්න වෙලාවේ හිතුවට වැඩි නීවරණ වගේක් මතුවෙනවා. ඒක ඔක්කොටම හැම එකම ඉන්නේ නැහැ. හැබැයි හිතුවට වැඩි එනවා. තමයි නොහිතන වෙලාවේ නීවරණ වගේක් වෙනවා. හැබැයි ඔක්කොම නිකන් සායම්බරු වගේක් ඉන්නේ. ඇත්තම කාමච්ඡන්දේවත් ඇත්තම ව්‍යාපාදේවත් නෙවෙයි. ඒ වගේ පෙනී හිටිනවා. ඒ වෙලාවේදී යෝගාවචරය ඒ නොසලී මේවට කියන්නේ සාමාන්‍යයෙන් සත්‍ය විසුද්ධි ක්‍රමයේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි කියලා මාර්ගය සහ අමාර්ගය දැන ගැනීම ඒක අටුවාචාර්ය වංශලා මේ විදර්ශනා උපක්ලේශ වශයෙන් සඳහන් කරලා ඒක හරහා ගියාට පස්සේ තමයි යෝගාවචරයට මාර්ගය පෑදෙන්නේ නැත්නම් ප්‍රතිපදාවට වැටෙන්නේ ඉතින් එතෙන් එනකන් තද අභියෝගයක තියෙන තද චීරණාත්මක පරීක්ෂණයක ඉන්නේ හැබැයි හරිම විචිත්‍රයි ඒකෙන් පැන්නට පස්සේ යෝගාචර ප්‍රශ්නයක් ආපුවාම තමා විශ්ින් විශ්න ගන්න පුළුවන්. අනින්ද ඉස්සරලා නම් හැම වෙලාවෙම කමඨා ශුද්ධ කිලි ගුරු මත භාවනා ක්‍රම ගොඩාක රඳාපවතින ගතියක් එනවා. ඒක නිසා ඒතරින් එහාට ගියාම මේ තාදී ගුණේ නොසලෙන ගතිය මේ අපන්නක ප්‍රතිපදාවේ සෑහෙන ඉදිරියකට යන්න පුළුවන්. හැබැයි මේක සෑහෙන කාලයක් එකම දේ එකම විදියට භාවනා කිරීමෙන් ගත යුතු ගුණයක් මිස වෙන ටෙක්නික් එකක් නෑ. වෙන තාක්ෂණික ක්‍රමයක්. වෙන සමීකරණයක් නැහැ. ඒ නිසා මේ වෙලාව වෙනකොට යෝගාචරය තමන් දන්න ගුණධර්මී මත නැවත නැවතත් යොදවමින් භාවනා කිරීම කරන එක වෙනවා. මෙතෙන්ද එනකම් කරපෙකට කියනවා ආසේවන කෘත්‍ය කියලා හඳුනා ගැනීම. ඉතින් හඳුනාගත්තේ වතුන් වෙන් කර කර කර භාවනා කෘත්‍යයට යනවා. ඊට පස්සේ තමයි යෝගාවචරය බහුලීගත කිරීම කියලා ඒ තාදී ගුණයේ තියෙන තාමත්ම තල තුන තත්තරපත් වෙනවා. ඒ නිසා මේවා විස්තර සහිතව කියන යනකොට තියෙනවා මේක රහත් වෙලාම නෙවෙයි යම් ප්‍රමාණයක හැකි සංඥාවෙන් යම් ප්‍රමාණයක සතියෙන් පටන් අරගත්තොත් අපිට වෙනදාට වඩා ඉවසීමේ ශක්තියකින් ප්‍රතිශක්තියකින් දැරීමේ ශක්තියකින් මේ පැමිණෙන දේ ඉදිරියට පැමිණෙන දේ සාධක කරගන්නට කරගැනීමේ ක්‍රමවේදය Taman තේරුම් ගත්තොත් ඒක Tamanට කරදරේදිත් පහසුවේදිත් හැම වෙලාවෙදීම උදව් කරනවා. ඒ නිසා ඒක මේ ජීවිතේ සංසාරේටම උදව් කරන කල්යාණ මිත්‍රෙක් වගේ. නමුත් ඒ සඳහා තෑයින්ද අප කැපකිරීමක් කරන්න ඕනේ. ඉතින් අද දවසේ ධර්ම දේශනාවත් එවැනි කරගෙන යන වැඩ පිළිවෙලට ආධාරක උපකාරයක් අප කැපවීම පිණිස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවේ ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා. චිරු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා